අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බසෝ ආකාසානං ඡායතනං සමතික්කම්ම අනන්තං විඥානන්ති විඥාන් විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයං පංචමෝ විමුක්ඛෝති තී කල්කටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්මාන සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට සරුවචනාංශ විසින් පෙන්වන්නට යෙදිලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට මේ මතක් කරලා දෙන භාවනා ගමනේ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවේ හම්බෙන සම්දිස්ථාන හතරක් සාකච්ඡා කරන්න යෙදුනා. පළවෙනිම සම්දිස්ථානේ තමයි අපි රූප ධර්මයකට හිත දාන වෙලාව. යම් වෙලාවක අපිට වැටහුනොත් අපිට අපේ අරමුණ නැත්නම් මූල කර්මස්ථානෙට හිත දාගෙන වෙලාවක් හිත පවත්වන්න පුළුවන් කියලා. නැත්නම් Taman ඉන්න ඉරියව්වෙහි කාලයක් හිත පවත්වන්න පුළුවන් කියලා. ඒක ලොකු විමුක්ඛයක් නිදහසක් විදියට පෙන්ලා දීලා තිනවා ආරි විනෙහි. ඉතින් ඒ නිසා භාවනා කරනකොට කවදා හෝ තමන් මූල කර්මස්ථානයේ වශයෙන් ඉදිරිපත් කරගන්න දෙයට හිත යොදාගෙන ඉන්න පුළුවන් වීම හරියට එල්ලෙට වෙඩි තියන්න උරුදු කරනා වගේ වැඩක් කියලා තමයි පෙන්නන්නේ. තියෙන තියෙන වෙඩිල්ල හරියටම එල්ලෙට වදිනවා නම් එතකොට ඒ වෙඩික්කාරයාට හෝ දුනුවායාට සතුටක් ඇති වෙනවා. අන්න වගේ හිත මෙහෙවන මෙහෙවන වාරේ තමන්ගේ අරමුණට හිත යනවා කියලා දැන ගැනීම ඒක ශික්ෂාවක් විදිහට පෙන්නනවා සමාධි ශික්ෂාවකද ටික හරියන වෙලාවකට ඒ යෝගාවචරයට සතුටක් ඇති වෙනවා තමන්ගේ හික්මීමක් පෞරුෂත්වයක් එල්ලයක් තියෙනවා කලින් කර පුරුද්ද නිසා අරමුණෙහි හිත මුණට මුණ දාලා පවත් ගන්න පුළුවන්. ඉතින් ඒක Tamanට වැටහෙනවා නම් ඒක ලොකු දෙයක් කියලා. එයාට ඒ වැටෙන්නේ එහෙම නැතුව නන්නත්තර අරමුණු වල යෑමේ තියෙන ආදීනව දන්න කෙනාට විතරයි. ඒ පිළිබඳ බයක් තියෙන කෙනාට විතරයි තේරෙන්නේ මුදුන් කෙනෙක් උපදිච්ච මේ කාලේ බුද්ධෝත්පාද කාලේ මම මේක අහලා ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට මට නික්ලේශී අරමුණක මධ්‍යස්ථ අරමුණක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක නොමිලේ ලැබිච්ච අරමුණක හිත පවත්වන්න පුළුවන් කියලා දැනෙන එක විමුක්තියක් වෙන්නේ ඒකේ හිත පවතින තාක්කල් හිත කෙලස් නැති නිසා. එයින් හිත පිට යන හැම වෙලාවෙම කෙලස්. එතකොට අපිට මහමූදක වැටිලා තෙරක් ඉමක් නොදැනෙන නොපෙනෙන මහමූලක වැටිලා රැලි මූදු රැලි වලට බයයි මිනිමෝරුන්ට බයයි පීනන වෙලාවේ අපිට හම්බෙච්ච පුංචි දූපතක් වගේ වේලිලා ඉන්න පුළුවන් තැනක් වගේ තමයි අර Taman දන්න මධ්‍යස්ථ අරමුණක හිත පවත්වන්න පුළුවන් ගතිය. ඉතින් මේ හිත පවත්වන්න පුළුවන් ගතිය විමෝක්ෂයක් විදිහට තේරුම් ගත්තේ නැත්නම් එහෙම නැත්නම් ඒක අසුවිරු ඥාන වලින් සහ කමඨාන් සුද්ධ කිරීමකින් පෙළගස්සගත්තේ නැත්නම් ඒක හරි කම්මැලිකමක් විදිහට තමයි තේරෙන්නේ. ඒ නිසා භාවනා කරන හැම කෙනාම මේ කම්මැලිකම අත්දකිනවා. අත්දකලා ඉරියව් එක්ක මාරු කරනවා. එහෙම නැත්නම් ගුරුවරයා මාරු කරනවා. නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරලා කියනවා. බෑ භාවනා කරන්න බෑ භාවනා කරට මහා හරි කම්මැලි නිදිමත වෙනවා ඉතින් ඒ නිදිමත වෙනවයි කියලා හොයන්නේ කාමේ තමයි කබලෙලිපට වැටෙනවා ඉතින් ඒ වෙනුවට ඒ වගේ ශික්ෂාවකින් තොරව හිත නොදැමුණු හිත අශික්ෂිත හිත තරං Tamanට වද දෙන Tamanට හතුරුකම් කරන වෙන මොකක්වත්ම නැහැ කියලා සරුවචනංශය සඳහන් කරනවා සරුවචනංශය සඳහන් කරනවා දිශෝ දිසං යන්තං කෛරා වේරීනාපන වේරිණ මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ හරියට එල්ලෙකට දාගත්තේ නැති හිත මිච්ඡාපනීත හිත කියලා කියනවා සම්මාපනිති මිච්ඡාපනිති කියලා දෙකක් තියෙනවා ඕනේ තැනට නික්ලේශී තැනට නොමිලි ලැබෙන තැනට ප්‍රත්‍යක්ෂණය කළ හැකි තැනට හිත දාගන්න පුළුවන් සම්මාපනිදියක් වෙනවා හොඳ තැනක හිත තැම්පත් කරා වෙනවා එහෙම ඉබේම හිතේ වෙන්නේ නැහැ ඒක භාවනා කරලා කරලා වෙහෙස වෙලා වෙලා උත්සාහ කළා තමයි ගන්න ඕන. ගත්තට පස්සේ ඒ ඇතිවිච්ච දේ කම්මැලි නීරසයි ඒකාකාරී කියලා ආයසරයක් අල පරණ පුරුදු වල් පිස්සු වෙච්ච රිලෙවේගේ මන්ටම හිත වැටෙන එකට කියනවා මිච්ඡපණිහිත හිත කියලා. මේ මිච්ඡපණිහිත හිතට සරුවචනාංශය දෙන්නේ හොරෙක් තව හොරෙකුට යම් ආකාරයකට දඬුවම් කරයිද හතුරෙක් තව හතුරෙකුට යම් ආකාරයක දඬුවම් කරයිද මේ වගේ රූප අරමුණකට දාගන්න බැරි හිත තමන්ට දෙන වදය තමන්ට දෙන දුක තමන්ට දෙන දාහය තමන්ට දෙන පරිලාහය නපුර කියලා නිම කරන්න බෑ. අන්නේ බව දන්න කෙනාට තේරෙනවා අරමුණක හිත දාගෙන ඉන්න ගතිය එnde end end end වැඩි වෙනවා ඒක විමුක්ඛයක් කියලා. එනිසා මේ කියන විමුක්ඛය මේ කියන නිදහස් මාර්ගය නැත්තම් මේ ජනෙල් කවුලුව එහෙම නැත්තම් මේ දොර කවුලුව කාගර ළඟ නැත්තේ නෑ. හැම කෙනා ගාම තියෙනවා. ඒකට කැමැති නැත්තේ අසත්පුරුෂකම නිසා. අසත් ධර්ම නිසා. සත්පුරුෂ වෙනකොට සද්ධර්මය ඇහෙනකොට තේරෙනවා මේ හිත නන්නත්තර වෙන එක තමයි ස්වභාවේ. මට ඊට වැඩිය අද මං දන්න අරමුණක නිර්මල අරමුණක නික්ලේශී අරමුණක ക്ഷേම භූමියක හිත පාත්තන්න පුළුවන් කියලා. එතකොට ඒකේ තේරෙනවා විමුක්තියක් කියන්නේ ඇයි කියලා. ඊට පස්සේ ඒකට ආවට පස්සේ අජ්‍යත් රූප සංඤී අජත්තං අරූප සංඤේ වහිද්දා රූපානි පස්සති. මේ ඒ තියාගත් අරමුණ මූල කර්මස්ථානට ගත්ත අරමුණ ඒ නිමිත්ත සම්පූර්ණ ගෙවෙනකම් භාවනා කරනවා. අර Tamanට මහමෝදි හම්බෙච්ච අර දූපත වගේ හම්බෙච්ච මේ නිමිත්ත රූපේ ගෙවෙනකම්ම භාවනා කරනකොට උඟ දෙනකොට බීචිකාවක් ඇති වෙනවා. මම මෙතෙක් කල් අරස්සාවට තියා හිටපු මේ රූපේ දැන් ගෙවෙනව නේද? ඒක සතිය ගෙවීමක්ද සමාධිය ගෙවීමක්ද කියලා අර එල්ලෙන්ට වෙලි තිබුණු වැල වගේ තිබුණ මේ අරමුණ ගෙවන් කිරීම උගෝ කෙනෙකුට බයක් ඇති වෙන නිසා බීතිකාවක් ඇවිල්ලා එක පාරට ගැසිලා යනවා මෙහෙම පයින් ගැහුවා වගේ අකුණක් ගැහුවා වගේ කලබල වෙනවා හිත පුදුම විදිහට සෙල්ලමගයක් කරන්න පටන් අර ගන්නවා අර අරමුණ ගෙවෙනකොට. ඉතින් ඒ කෙනා එතකොට හදිස්සියේ මේකට බය නිසා හයියෙන් හුස්ම ගන්න හදනවා. එවනද ඇස් දෙක අරලා අර නැති වෙච්ච රූපය ආයේ ඇති කර ගන්න හදනවා. එහෙම නැත්නම් සැක කරනවා මේ මගේ භාවනා කැඩලාද? සතිය කැඩලාද? සමාධිය කැඩලාද කියලා. මොකද යාර හොඳට පෙනිච්ච රූපේ සියලුම දුක් වලින් කරදර වලින් සංසාරෙන් අයින් කරන්න හේතු වෙච්ච මේ රූපය මූල කර්මස්ථානයේ හොඳට පටන් ගත්ත තැන ඉඳලා ගෙවෙනකම්ම වෙන සංසිද්ධිය ඉතිහාසයේ ජවනිකා ටික හොඳට ඇස් දෙක අරලා බලන්න හිටියේ නැත්නම් ඇස් දෙක ඇරියයි කියන එකෙන් අදහස් කරන්නේ ඇස් දෙක වහලා තමයි අවදියෙන් බලන්න හිටියේ නැත්නම් එයාට එකපාරට බයක් ඇති වෙනවා නිකන් කැලිය අතරමං වුණා වගේ මොහොත මැද තනි වුණා වගේ කාන්තාරක වියාල ප්‍රේතය වෙන කාන්තාරක තනි වුණා වගේ පේනවා ඒ නිසා ඒ කෙනා හුස්ම ගන්න පටන් අර ගන්නවා එක්කෝ ඉතිපිසෝ ගාතාව හරි කියනවා එහෙම නැත්නම් බුද්ධානුස්සති හරි වඩන්න යනවා මෛත්‍රී භාවනාව හරි වඩන්න යනවා අර ඇති වෙච්ච මේ රූප සංඥාව නැතිවීමේ පාළු ගතිය තනි ගතිය කම්මැලිකම නිසා මේක පාළුවක් නෙවෙයි මේකට තමයි හුදකලාව කියන්නේ මේක තමයි සාසනික සම්පත්‍තිකර අවස්ථාව කියන්නේ මේක තමයි විවේකයේ කියලා කියන්නේ මේ චිත්ත විවේකේ කියලා මේක විමුක්ඛයක් වෙන්නේ ඒ தત્ත්වය Taman උපයාගත් දෙයක් බවටපත් වෙන්නේ අසුවිරු ඥාන ඇති කෙනාට පමණයි. කමඨාන සුද්ධ වෙච්ච කෙනාට විතරයි. ඉතින් ඒ නිසා භාවනා කරාට බෑ මදි ඒ සුතමේ ඥාන ලබා ගන්න ඕනේ. අසුවිරු ඥාන ලබා ගන්න ඕනේ. කමඨාන සුද්ධ කර ගන්න ඕනේ. සුද්ධ කෙරුවත් මේක එක රැයකින් එක ප්‍රයත්නකින් හරියන්නේ එක එක විදියට පස්සේ ඇවිල්ලා කරදර කරනවා. ඉන් කරලා කරලා කවි වෙලාකාරී කෙනාට ඒ රූපය ගෙවෙන එක නැත්තම් ගොරෝසු රූපයට වැඩිය සියුම් රූපය හොඳයි. සියුම් රූපයට වැඩිය අතිසූක්ෂම රූපය හොඳයි කියලා මේ එකම රූපයක් දිගේ විපරිණාමය දැක ගන්න පුළුවන්කම සහ ඒක දකින්න වෙලාදීකට බය වෙන්නේ නැතුව මේක භාවනායි දියුණුවක් කෙලස් අඩු භාවයක් කියලා තේරුම් ගන්න පුංචි වෙලක් නෙවෙයි. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒකට විමුක්ඛ කියන නම දෙනවා. ඊට පස්සේ ඒකට බය නොවෙන ගතිය තමයි ඒ ඇතිවෙච්ච හිස්තන ඒ විවේකේ නැත්තම් මහ විශාල ට්‍රැෆික් ජෑම් එකකට අහුවෙලා හිටපු කෙනෙක් ඊට පස්සේ ට්‍රැෆික් ජෑම් එක අයින් වෙලා යන වාහනයකට ඉඩසහිත පාරකට වැටුණා වගේ ලැබිච්ච මේ විවේකය යෝගාවචරයට හුදකලාවේ ලක්ෂණයක් විදිහට වැටෙනවා නම් එහි සුභයක් දකිනවා. මේ හිර වෙලා කටුකොලක් අස්සේ ඇඟේ තුවාලක් තියේදී රෑක සර්පියොත් ඉඳන්දි කුඩල්ලොත් ඉඳන්දි වනසත්වොත් ඉඳන්දි රිංග රිංග ගිය කෙනෙකුට දැන් හිටගෙන යන්න පුළුවන් පාරක් හම්බුණා වගේ එතකොටත් එයාට තේරෙනවා මම මේ මෙච්චර කල් නම් මේකට බය වුණා දැන් බය වෙන්න දෙයක් නැහැ මොකද මම දන්නවා කටුකොලක් කරා ගිහිල්ලයි මේ එළියට ආවේ කියලා ඒ තුන්වෙනි අදිමොක්කේ පෙන්නවා මේකට බය නොවී මේක නැවත නැවත වෙන්නදරලා ඒක හොඳට සිද්ධි කරගන්න එකට ඒක වශී කරගන්න එකට ඒක භවනායේ ප්‍රතිඵලයක් විදිහට සලක ගන්නවා කියන එක වෙනමම බුදුරජාණන්සේ පෙන්නනවා නිකම් රූප ධානවල බලනකොට ධානයකට ගියා විතරක් නෙවෙයි තුන්වෙනි ධානයේ වගේ මට්ටමට ගිහිලා සුඛය පරම කරගෙන උපේක්ෂාව පරම කරගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා මොනක්වත් නැති වුණාට කරදර තමයි නැති වෙලා තියෙන්නේ. දුක තමයි නැති වෙලා තියෙන්නේ. කර්ම තමයි නැති වෙලා තියෙන්නේ කියනවා මිස මොනක්වත් නැතික මේ පාළුව නෙමෙයි දැනෙන්නේ. ඉතින් මේක අපි බැලුවොත් අපි පෞල් ජීවිත ගත කරද්දී අපි මේ ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඉන්නකොට අපිට gedara dure කවුරක්වත් නැති වෙලාවට මහා කාලකණ්ණිකමක් දැනෙනවා. මේ දරුවෝ හැදුවට ඇති වැඩක් නැහැ. එක එකක්වත් පාළුවට වෙලාවට කවුරක්වත් නැහැ. ඉතින් එතකොට අපි නැවතත් ආයෙත් අර ඝණයා කෙරේ බැඳීම සහ කුලයා කෙරේ බැඳීම ඇති කර ගන්නවා. ඉතින් ඒකේ පෞල් කණායගේ ස්වභාවය. ඒ වගේම තමයි හිතවිලි බහුලව ගත කරපු ජීවිතය, වේදනා බහුලව ගත කරපු ජීවිතය, ශබ්ද බහුලව ගත කරපු ජීවිතය, ඝන බහල අරමුණක් සහිතව ගත කරපු ජීවිතය, මේ ශබ්ද වේදනා හිතවිලි අයින් වෙනකොට මහ පුදුමාකාර බීචිකාවක් එනවා හිතට. ඒකයි මේ හැන්දෑ වෙනකොට බය මිනිස්සු. ඒකයි මේ වයසට යනකොට බය මිනිස්සු. ඒකයි මේ ලෙඩ වෙනකොට බය මිනිස්සු. ඉතින් ඒ නිසා ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ලෙඩ ගැන හිතලා දහස්වර වෙහෙසටපත් වෙනවා. අන්ධකාරෙ එන්න ඉස්සෙල්ලා අන්ධකාරයට බය කෙනා බඩබවෝ දානවා. මැරෙන්න ඉස්සෙල්ලා මැරෙනවා කියලා හිතලා බය වෙලා নানা ආකාර කෝලම් කරනවා. අනේ ඒ වගේ මේ කෙලෙස් අඩු වෙනකොටත් ඇඟට නිකන් උණ වගේ ගතියක් එනවා. හීන් දාඩි දාන ගතියක් එනවා. බය වෙන ගතියක් තියෙනවා. නමුත් එහෙම නැතුව ඒක සුභයක් විදිහට සලකා ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචර දැනගන්න මේ භාවනාවේ ලැබු සැපයක් භාවනා ලබාගත ජයග්‍රහණයක් කෙලෙස දුගතියක් කියලා. එහෙම ගිහිල්ලා සම්පූර්ණම රූප සංඥා සමතික්කම. ඒ තමන්ගේ අරමුණ නැතුණා විතරක් නෙවෙයි ඒ වෙනකොට පිටින් ඇහෙන ශබ්ද එහෙම නැත්නම් ආරම්මණයෙන් පිට ඇති වෙන වේදනා හිතවිලි වගේ දේවල් එතකොට ගලන්න පටන් ගන්නවා ඇතුළට. ටික වේලාවක් ඒකටත් අර අරමුණ සියුම් කරනකොට ගත්ත ප්‍රයත්නේ වගේම ඔව්වා බාහිර කරදර ආවට ප්‍රතික්‍රියා කරන්න නැතුව හිටියොත් ඒ බාහිර කරදර කරන යෝජනා ස්ථිර කරන්න නැතුව හිටියොත් ඔය සබා සම්මත වෙන්නේ නැහැ. එයිසයි ආපුදෙන් ආවට මම මේකේ හිත කරදර ගන්නෑ ප්‍රතික්‍රියා කරන්නේ මේවට බැඳෙන්නේ නැහැ කියලා බලාන හිටියොත් ඒ බාහිරින් එන කරදරත් අර නැවත නැවත හිත යොදනකොට මූල කර්මස්ථානයේ සංසිඳෙන්නාසේ ඒව සංසිඳන පටන් ගන්නවා. ඒක අමුතුම කලාවක් ඉගෙන ගන්න තියෙන බාහිරින් එන කිසිම කරදරයකට අපිට අපිට අහුවෙන්නේ අපි ඒක අනුමත කරේ නැත්තම්. අපි යෝජනා ඉදිරි කරේ නැත්තම්. අපි වැඩේම අපිට කරදර නැත්තම් අල්ලපු ගෙදර කරදර හරි ගන්න. දරුවන්ගේ කරදර ගන්නවා. දරුවන්ගේ කරදර නැත්තම් මොනුබුරන්ගේ කරදර ගන්නවා. ඒක තමයි අපේ ජීවිතය කියන්නේ. එහෙම නැත්තම් නිකන් ඇඟ රිදෙනවා. ඒ නිසා ඇඟට අමාරුයි අපට. ඉතින් ඒකත් ඒකද මේ නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ. දරුවන් නැත්තම් මොනබරෝ හරි අල්ලගෙන ඒ කරන වැඩේ. ඒ අර නිකන් කතාවට කියනවා. ඔය ඉන්දියාවේ තාජ්මහල් මන්දිරය හදපු සාජාන් රජුරෝ බිසවරු ගානක් ඉඳලා තිනවා 13 වෙනි බිසව තමයි ඔය නැති වුණාට හදෝ මාලිගාව තමයි තාජ් මහල් කියලා කියන්නේ. මුළු රටේම තියෙන වස්තු ඔක්කොම යට කරා ඒකට. ඒකල වෙලා ඒකම ඇද බිසුණාන්තගේ මේ මිනිය තියාගෙන ඕකෙම තමයි ගත කරන්නේ රට දිනු කරන්නේත් නෑ. මේ මුස්ලිම් රටක රජ කෙනෙක් එයාගේ පුතා මේ අවස්ථාවෙන් රජුරෝ ඉර කරලා රාජ්‍ය බලය අතර ගත්තා. ඉතින් දැන් රජුරවන්ට ඊට වැඩිය හිතර කනගාටු. එතකොට එයාව ගිහිල්ලා හිරකට දැම්මේ මේ 5 star හිර ගේදරක. ඒ කියන්නේ ඔක්කොම පහසුකම් තියෙන තැනක හිර කරලා. දැන් මේ රජුරවන්ට දැන් බිතුණාසෙත් නැති වුණා, රටත් නැති වුණා පුදුමාකාර පාළුවක්. හිර ගේදරක වටනවා ඇතින පාළුව. ඉතින් කතාවට කියනවා මම දන්නේ අහපු කතාවක්. ඒ රජුරෝ කිව්වලු මම මෙච්චර වයසයි පුතාට. මම රජුරෝ දැන් මට තරුණියෝ 30 දෙනෙක් විතර එවන්නේ කියලා හිර ගේදරට මම දන්නේ ටික උගන්වන්න. එදා ඉඳලා හිරේ ඉන්න බවත් මතක නැතුළු කට්ටියට උගන්වන්න ගියාම අයියා වෙන්න පුළුවන්. මරණ කම්ම සන්තෝෂෙන් හිටියලු. ඒ පුතාට කරදර නැහැ. ඒ තිස්තයාට උගන්ව ගන්න. එයා ඊට වෙලා ඉන්නවා. මෙයා රාජ්‍ය කරනවා. අපේ නාකියන්ට නාකිච්චන්ටත් ඔච්චරම තමයි වෙලා මොන විදියකටත් ලැබෙන විවේකේ විවේකේ විදියට පාර ගන්න බෑ. ඒක පේන්නේ කොන් කෙරුවා වගේ. ගණන් ගත්තේ නැතුව ඇතෑරියා වගේ. මට දැන් මේ ගෙදර ඕරියයිච්ච බල්ලෙකු තරම්වත් සලකන්නේ නැහැ නේ කියලා තමයි කෙන්දිරි ගන්න එහෙම තමයි. ඒ මොකද තරුණ කාලේ භාවනාවක් ඉගෙනගෙන නැහැ සතිය දන්නේ නැහැ. විවේකයක් හඳුනන්නේ නැහැ. විවේකේ පේන්නේ කොන් වීමක් විදියට. තනි වීමක් විදියට. ඒ වෙනුවට යම් කිසි කෙනෙකුට භාවනා කරලා හදාගත්ත උදේකලාවක් භාවනා කරලා හදාගත්ත විවේකයක් දන්නවනම් මේ දේවල් වලින් අයින් වෙනකොට එයා දන්නවා මනස පාවිච්චි කරන ලේසි භාවනාවට සිනගත් එක්ක ඉන්නවට වැඩියි. මේ ඇතුළතයි පිටතයි නිදර්ශනයක් විතරයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ පෞල් කන අයට ලැජ්ජාකරන ඉහත එකට පැහිච්ච මිනිස්සුන්ට බනින්න නේ මොකද මගේ දැන් ඉහන එකට පැහිලා තියෙන්නේ. දැන් මටම බැන ගන්න බැනිලා තියෙන්නේ. නමුත් මේ විවේකයේ කැමති කෙනාට නම් ඒක ලොකු ලාභයක්. දැන් එහෙම නෙවෙයි හම්බෙන්නේ යාට අර ගණයා කෙරේ කුලයා කෙරේ තියෙන ආශාව නිසා එහින්ගේ අයත් වෙනකොට හරි සංකා දෝෂයක්, පාළු දෝෂයක් ඇති වෙනවා. ඒ වගේ තමයි හිතටත් අර හැප්පෙන්න තිබුණ පටික සංඥාවක් ඇති කරගන්න තියෙන. එහෙම නැත්නම් පටික සම්පස්සයක් ඇති කරගන්න තියෙන මේ ගැටුම නැති වෙනකොට මහ පාළුවක් ඇති වෙනවා. ඒ පාළුව දෙවිජයකින් බලපානවා. එකක් තමයි අර බලාන ඉන්න අරමුණ මූල කර්මස්ථානීය ඒක බොඳ වෙලා, දිය වෙලා, ලොඳ වෙලා අයින් වෙලා යනවා. ක්ෂය වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා අයින් වෙලා යනවා. එතකොට බාහිරෙන් කරදර එනවා. වෙනද නැති හිතවිලි එන්න පටන් ගන්නවා. වෙනද පැති වේදනාව එන්න පටන් ගන්නවා. ශබ්ද එන්න පටන් ගන්නවා. එතකොට ඒකට බැන බැනින ටික වෙලාවක් ඉඳලා ක්‍රමයට ඒකත් නතර වෙලා ගියොත් දැන් ඒ යෝගාවචරයට එල්ලෙන්න වෙලක් නැහැ වාගේ අපහසුත්වයකටපත් වෙනවා. නමුත් ඒක එල්ලෙන්න වෙලක් නෙවෙයි ඒක විමුක්ඛයක්. අභ්‍යන්තර බාහිර දෙකේම තියෙන ගැටුම නැතිවීමක් කියන එක තේරුම් ගණ්ඩායි නැත්නම් ඒකට මේ පිරිත් නූල් ගැට ගහණ්ඩයි එහෙම නැත්නම් අප නූල් අයින් කරණ්ඩයි පඳුරු අයින් කරණ්ඩයි නෙවෙයි තියෙන්නේ මේ භාවනාවේදී වෙන්කොට හඳුනාගත යුතු මනසේ තියෙන එක මානසික තත්වයක් විඥානයේ එක පිරිසිදුවක් මේ තියෙන්නේ කියලා කෙනෙකුට පුළුවන් නම් සබ්බසෝ රූප සංඥාය සමතික්කම සමතික්කම්ම සියලු රූප සංඥාවන් ඉක්මවල පටික සංඥාණං අත්ථගමෝ ගැටෙන්න දෙයක් නැති බව දැන් ට්‍රැෆික් ජෑම් එකක් නැහැ පාරේ ඉඩ තියෙනවා පටික සංඥාවක් නැති බව නානත් සංඥානං අමනසිකාරා පිටින් එනව නැතුවම නෙවෙයි ඈත ඇහෙන ශබ්ද තියෙනවා ඈ කයේ වේදනා තියෙනවා මැරලා නැති බවට දැනෙනවා ඒ නැත්තම් හිතවිලිත් තියෙනවා මේ ඔක්කොම හැඳි ගෑවිච්ච ප්‍රුත් තල දෙකක් දැම්මා වගේ තල දෙකක් දැම්මා වගේ ඔක්කොම තියෙනවා අනිව නම් කරන්නේ නැතුව ඒවා එක එකක් එක එකක් අඳුන ගන්න හදන්නේ නැතුව ඒ කෙනාට පුළුවන් නම් ඒ ඔක්කොම භවයේ පවතින බවට ලකුණක් විදිහට එහෙම නැත්නම් නානත් සංඥාවට දානතු එක එකක් නම් කරන්න යන්න එපා මේ ගොජයක් තියෙනවා ඒ ගොජේ නම් නොකර ඉන්න පුළුවන් නම් ඒ ගොජෙන් අපිට තියෙන නපුර අඩු වෙනවා ඒකෙන් අපිට සිද්ධ වෙන දරතේ පටලහේ නැති වෙන නිසා ඒකට ඒක තිබුණට කමක් නැහැ ගා ගන්න නැතුව නම් කරන්නේ නැතුව. හරිම අමාරු. අපිට පුළුවන් නම් ඒ ඔක්කොම තොග තොගේට දාලා එක එක එකට නම් දාන්න නැතුව ඉන්න. අන්න එතකොට ඒ අර තේරෙන පටන් අර ගන්නවා හිතේ පුදුමාකාර අනන්ත ගතියක්, කෙලවරක් නැති ගතියක්. එහෙම නැත්නම් මේ විවේකතනක් හිස්තනක් පේන්න පටන් අර ගන්නවා. ඉතින් මේ හිස්තන කියන වචනේ තමයි ශූන්‍යතාවය නැත්නම් ගැටෙන තනක් නැති අජටවකාශ ගතිය භාවනා කරන එක්කනට නම් ඒක විමුක්තියක් වෙනවා. නමුත් භාවනා නොකරපු එක්කනට පේන්න තියෙන නිකන් කරකොල ඇතරියා වගේ. ආතපాత නැති වෙනවා. අපේ පරිභෞගික දවස්වල මම ඉන්දි ඉස්සල්ලා ලංකාවේ තිබුණ ඇඩ්‍රස් නැහැ කියලා පිච්චර් එකක්. ඒ වගේ තමයි. ඇඩ්‍රස් නැතුව යනවා. කොහෙද ඉන්නේ මොනවත් නැතුව යනවා. එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි මේ විඥාණයට ගෙවල් හදන්න, විඥාණයට ස්ථානයක් හදලා දෙන්න නොදැන කොච්චර පොහොර දානවද? තේරෙයි කවදා හරි අර අහවල් තැන කියලා කියන්න පුළුවන් රූප ධර්මයක් නැත්නම් ගියාම එතන මේ කාලය සහ දේශය කියන මාන්නෙන් එහාට ගිය ගමන් පුදුමාකාර බයක් ඇති අන්නේ බය වෙනුවට යම් කෙනෙකුට පුළුවන් නම් මේ අනන්ත වූ ආකාශයක් මෙතන තියෙන්නේ ගැටුමක් නැති තැනක් ගැටවැසෙන්නේ නැති තැනක් කියලා ඒක විමුක්ඛයක් කරගන්න. ඉතින් හුඟ දෙනෙක් මේකෙදී ප්‍රශ්න දෙකක් නගනවා. එකක් මේ විපස්සනා භාවනා කරනකොටත් ওই සමත ධ්‍යාන ලැබෙනවද කියලා එකක් ප්‍රශ්නයක් නගනවා. එහෙම නැත්නම් මේක භාවනාවෙන් ලැබෙන එකක්ද කියලා ප්‍රශ්නයක් නගනවා. මේ දෙකටම රැඩිකල් වාදී උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල නොවන උත්තරයක් දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකාය පළවෙනිම සූත්‍රයේදී විස්තර කරලා දෙනවා ආස්වතවත් පෘතුජණෙක් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේනමත් දැකලා නැති ආරි ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති සත්පුරුෂය දැකලා නැති සත්පුරුෂ ධර්මයේ නාහවු සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති අන්ධ පෘ탁ජනෙක් කියන වචනේ පාවිච්චි කරනවා එයාගේ චරිත පෙන්නකොටත් මෙවුවා පෙන්නනවා එයාගේ හිතෙත් මෙවුවා තියෙනවා එයාට ඒක වෙන් කරලා හඳුනා ගන්න බෑ අඳුනා ගත්තත් අඳුනා ගන්නේ නිකන් හරියට පෝරකයක් උඩ ඉඳගත්තු වගේ බයකින් එහෙම නැත්නම් ඒක මේ පාළු ගතියක් අනු ගතියක් කාලකන්නිකම මුස්පේන්තුවක් නොදකින් කියන අදහසින් තමයි. භාවනා කරන කෙනෙක් මේක ක්‍රමක්‍රමයෙන් අරමුණ ගෙවම් කරලා බාහිරින් ඉබේමතු වෙන අරමුණු දිහාවටත් නම් කිරීමක් කරන්න නැතුව බලාන දලිවත් ගෙවම් වුණාට පස්සේ එයාට මේ කියන ආයතනය මේ කියන විමුක්ඛය manussකමත් එක්කම හම්බෙච්ච දෙයක් මේක බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විමෝක්ෂයක් විදිහට දේශනා කරලා තියෙනවා. මම මෙතෙක් කල් එහෙම දකිනකොට බය චකිතේ මට ඇති වුණේ. නමුත් අද මං ප්‍රතිපදාවක් දිගේ කියලානේ මේක උපයාගත්තේ. ඒකට ඉතිහාසයක් තියෙනවානේ. ක්‍රමක්‍රමයෙන් මේ ගෙවන් කිරීම සිද්ධ වුණේ කියලා. කොයි වෙලාවක හරි මේ අනන්ත වූ හිස්තනක් මේ ලැබිලා තියෙන්නේ කියන එක අගය කරන්න යනවා කියන එක පෞරුෂත්වයේ විශාල පෙරලියක්. ඒක හැමෝටම වෙන්නේ හැම හුඟ දෙනෙක් වෙන්නේ වේගෙන් ආපස්සට ගිහිල්ලා අර නැති වෙච්ච හුස්ම හොයන්න හදනවා. අතපය දිගහැරලා අතපය තියනවාද කියලා බලන්න හදනවා. ඇඟ නොදැනෙනකොට ඒක හොයන්න හදනවා. ඒ කෝගෙන් පේන්නේ අපි මේ රූපෙට කරන ප්‍රේමේ අරූපෙට කරන ද්වේෂේ. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා පෙන්වන මේ රූපත් එහෙම නැත්නම් වර්ණ సంతාන රූපත් එක්ක බැලුවොත් අපි සංසාරේ පුරාවට මේ රූපෙට ප්‍රේම කරපු නිසා අපිට රූප ලැබෙනවා ගැටුම් ලැබෙනවා දුක් ලැබෙනවා පරිලාහ ලැබෙනවා ඒ නිසා භව රෝගය සදනා රූපෙට මත් වී ඇයිද ප්‍රේම කලේ කියලා අපි මේ ලැබිලා තියෙන රූපේ හරි නෑ. තාම මේක ලස්සන කරලා ඉන්න ලබනාත්මෙට බිම්බිසාර රජුරෝ වගේ එකක් වෙන්න පුළුවන් නම්, ඉසහාකාමහෝපතිකා වෙන්න පුළුවන් නම්, එහෙම නැත්නම් උප්පලවන්නාව වෙන්න පුළුවන් නම්, කේමා වෙන්න පුළුවන් නම් කියලා මේ රූපෙට නටන නැටිල්ල දිහා බැලුවොත් අද ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන බිස්නස් එක තමයි මේ රූපලාවන්‍ය. ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. කවදාකවත් තිබුණ නැති මට්ටමකට. ඒ මිනිස්සු හොඳටම දන්නවා කොයි එකක් කනවයි කියලා. ඒ කෑම කොච්චරද කියනවනම් ඒගොල්ලෝ දැන්ට තව අවුරුදු 20කින් එන්න ඕනේ මොස්තර ටික දැන්ට හදලා ඉවරයි. ඇඳු මොස්තර මෙවම වෙන්න ඕනේ. පිරිමි කෙනෙක් ගෑඟ මේ වගේ තියෙන්න ඕනේ. ගෑනුකෙක් ගෑඟ මේ වගේ තියෙන්න ඕනේ. ඔක්කොම හදලා ඒගොල්ලෝ නව නිෂ්පාදන වගේ එළියට දානවා ලොකු සම්මේලන පවත්තලා නැත්නම් සාද පවත්තලා. ඉතින් අපි කට අරගෙන බලා ඉනවා. අනේ මේ එංගලන්තේ පරණ පැටන් කොළඹපුරේ අලුත් පැටන්. කොළඹපුරේ පරණ පැටන් ගමේ තොටේ අලුත් පැටන් කියලා හැමදාම මේ රූපලාවන්‍යනේ අපි මේ විකුණන කන්නේ. විකුණන කනවා නෙවෙයි. අපි මිලදී ගන්නවා. බඩුවක් ගන්න ගියාම රූප ප්‍රමාණින්නේ ගන්න හරියක් ගන්න. ඕනම දෙයක් දිහා බලන්න ගියාම ලස්සන පෙනුම. එහෙම නැත්නම් ගොහස ප්‍රමාණය උඟ දෙනෙක් ඇඩ්වර්ටයිස් කරන එක. වැඩියෙන් මේ ඔය කට්ටියට නේ අරයත් මේක ගන්නවා කිව්වොත් ආයෙන මට දෙකක් දෙන්න කියනවා ටක් ගාලා කියනවා. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන්නේ. එතන ලූක ප්‍රමාණී තාමත්ම දුෂ්කර ක්‍රියා කරන එක තමයි හොඳම තාපසයයි කියලා හිතනවා. මේ ප්‍රමාණකරණය කවුරක්වත් ගැලවිලා නැහැ. කිසිම කෙනෙකුට ධර්ම ප්‍රමාණි තේරෙන්නේ නැහැ. මොකද හේතුව රූප ප්‍රමාණයට මත් වෙලා ඉවරයි. ඒ මත්වීමන තමයි මේ අධ්‍යාපනයේද දේශපාලනයේද ආර්ථික විද්‍යාවද සමාජික ඔක්කොම හැදිලා තියෙන්නේ. ඉතින් මේකත් එක කරන ගමන් කොහොමද කෙනෙකුට ඒ රූපයේ ආකාර ඩිංග නිමිති ಉದ್ದೇಶ ගෙවෙනකොට හිඳාටිය නොදමන්නේ. ඒ රූපෙමනේ ගත කරලා තියෙන නිසා ඒකෙන් ආකාර ගෙවෙනකොට ලිංග ගෙවෙනකොට නිමිත්ත ගෙවෙනකොට ಉದ್ದೇಶ ගෙවෙනකොට එයාට හුස්ම ගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඇඟ හොල්ලනවා. පැද්දෙන්න පටන් අර ගන්නවා. රත් වෙනවා, සීතල වෙනවා, කටට කෙලවුණු නැත්නම් කෙල නැතුව යනවා, කඳුළු ගලනවා, වැක්කිරෙනවා. මේක පුදුමාකාර මේ මේ සුලිසුලංගද, ගිනි කඳුද, භූමිකම්පාද ඒ ධාතුන්ගේ අධික බාහිර චලන ස්වභාවය ඇඟට එන්න පටන් අර ගන්නවා. කොච්චර භාවනා කළද වුණත් කොච්චර සුතේ තිබුණත් කොච්චර චින්තාමය ඥාන තිබුණත් ඒ වගේ ලකුණු ටිකක් මතුවෙනවා මෙතනදී. අර සංසාරේ ඉඳලා මේ රූපෙට තිබිච්ච නෑකම මුලැමැදාග තේරෙන වෙලාවට. එතකොට තමයි කෙනෙකුට ඒ කියන ඒ කියන විදිහට නානත් සංඥානම් අමනස් කර්මයේ ඔක්කොටම කියන්නේ එක නමයි රූපේ. ඕක රූප රූප වුණත් සද්ද රූප වුණත් ගන්ධ රූප වුණත් රස රූප වුණත් පොට්ටබ රූප වුණත් ඔක්කොටම තියෙන එකම ස්වභාවයේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. කොයි එකෙත් එකයි. ಜಾති වශයෙන් වෙන් කළ බැලුවට මේ රූපණ ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා ඒකේ තිබුණට කොහොල බබා හිටියට කොහොල බබත් එක සෙල්ලම් කරන්න ගියේ නැත්නම් කොහොල බබා අපට ගහන්නේ අපි ගැහුවා තමයි කොහොල බබා ඊට පස්සේ ඉතින් ගලවන්න බෑ. ඒක ගලවන්න අනික් අතින් ගහපුවම ඒකත් අහු වෙනවා. අන්තිමට ළඟ ඉන්න හිවලා ගොදුරු කර ගන්නවා. ඒ නිසා කොහොල බබා දැනගෙන කොහොල බබත් එක සෙල්ලම් නොකරන්න යන්න ඉස්සලා යා පොඩ්ඩකට ඈත් කර ගන්නවා. ඈත් කරාට පස්සේ ඇති වෙන බය නිසා අපි නැවත මේක අත ගන්න නැතුව යෝජනා ඉදිරි කරන්නේ නැතුව ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඉන්නනම් මේ සීල ශික්ෂාවෙන් ඒ ටික කරන්න බෑ. දාන කුසලයෙන් ওই ටික කරන්නත් බෑ. පොත් බලලා ඕක කරන්නත් බෑ. ගුරුවරගේ ආශිර්වාදය ඕක කරන්නත් බෑ. පතලා කරන්නත් බෑ. මේක දැනගෙන ගියොත් මේක මේ විමුක්තියක් ලැබිලා තියෙන පොඩි දුරස්වීමක් ලැබිලා තියෙන ඔක මට පවත්වන්න පුළුවන්ද මට නඩත්තු කරන්න පුළුවන්ද කියලා දැනගත්තොත් මේ අනන්ත ආකාශයේ සමාදන් වීමක් වෙනවා කරනවා. මේ යමක්කමක් තියෙන කෙනෙක් යමක්කමක් නැති තැන මේ හිස්තන සමාදන් වීමක් වෙනවා. බුදුජානනාංශය සඳහන් කරනවා ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සෝ මච්චු රාජාන පස්සති කියලා. යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ මෙයාගේ හිස් දෙයක් බවට ශූන්‍ය දෙයක් බවට තුච්ච දෙයක් බවට රීත දෙයක් බවට අනුන්ට අයිති දෙයක් බවට දකින්න පුළුවන් නම් එහෙම බලන කෙනා මායයට පේන්නේ නැතුව යනවා කියනවා. මායයට යාට කරදර කරන්න බෑ ඊට පස්සේ. අපි මායයට පේන්න පටන් අරගන්නේ අපි මායයාගේ වද බන්ධනයට අහු වෙන්නේ මේ රූපේ යමක් කමක් කියලා හිතනවා. මේකෙන් තමයි මගේ ආත්මය නැත්නම් මගේ පොහසත්කම බල පුළුවන් කාර්කම රාහව සත්කාර මානසී ලෝක ඔක්කොම හැදෙන්නේ කියලා අර රූපේට යම් අගයක් දෙනකොටම දෙන ප්‍රමාණයට මේක ඇතුලේ පේන තරමේ සක්කාය දිට්ඨියක් හැදෙනවා මම ආයනයක් හැදෙනවා ඒකට තමයි මායя කරදර කරන්නේ නමුත් රූපයක් මායින් මායින් කරගෙන රූපයක් හේතු කරගෙන Taman එකෙන් ආඩම්බර වෙන්නේ නැති එහෙම නැත්නම් ඒක තුච්ච දෙයක් බව ඒක රිත්ත දෙයක් බව ඒක ශූන්‍ය දෙයක් බව චිත්තක්ෂණයට හරි දැකලා බය නොවී ඉන්නවනම් කවුරු හරි ඒක විමුක්තියක් කියලා තේරුම් ගන්නවනම් ඒක මේ ලෝකේ වෙන්න බැරි තරම් දෙයක් කියලා තමයි බුදුහාමරෝ පහළ වෙන්නේ ඉස්සල්ලා හිතලා තියෙන්නේ. සමහර කට්ටිය හැබැයි දැනගෙන ඉඳලා තියෙනවා. ආකාසානං ඡායතනේ බුදුජානනාංශේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ගාව ගුණ කරලා තියෙනවා. නමුත් අපි මේ තියෙන රූපෙට තියෙන ආශාව බැඳීමේ වග තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන්සේ පොඩ්ඩකට ඒක චිත්තක්ෂණයට ඒක අයින් කරපු ගමන් අපි කොච්චර ආශාවෙන් පැනලා ඒක නැවත බදා ගන්නවද කියන එක. ඉතින් ඒ නිසා පුහුණුව කියලා කියන්නේ එතනදී කරන් තියෙන පුහුණුව කියන්නේ රූප නිකන් කිපිලා තමයි ළඟට එනවා. එනවා වගේ පේනවා. නමුත් ඒ කොහොල බබාගේ සෙල්ලමක් තියෙන. අත දැම්මොත් අහුවෙනවා. අත දැම්මේ නැත්තම් වෙන්නේ නැහැ. අන්න ඒක දැනගෙන ඒ ඇති වෙන හිස්තන විමුක්ඛයක් වශයෙන් තේරුම් ගන්න උත්සාහ කළොත් ඒ යෝගාවචරයට හම්බෙන මේ විවේකය ඒ හම්බෙන කයයි සහ විහිතෙයි ඉතිර පැතර යන ගතිය විවේකය මොන්නම ආමිෂයකින්වත් ලබන්න බෑ කියනවා අපිට ලස්සනම රූප දැකලවත් හොඳම ශබ්ද අහලවත් හොඳම ගන්ධ රස පහසින්වත් ලබන්න බෑ ඒකට කිට්ටු යන නිදර්ශනයක් ඒ බුරුමේ පඬිස්සනාචි මතක් කරනවා <clears throat> යම් කිසි කෝටිපතියෙක් තමන්ගේ කෝටිපති මාලිගාවේ සියලුම ලෝකේ තියෙන ලස්සන රූප සහ රූප වාහිනී කෙනත් යයින ඕන ඕන තැන්වල ඕන ඕන જાතියට එසේ ඔක්කොම ලෝකේ තියෙන සද්ද අහන්න පුළුවන් උපකරණත් තියෙන ඕනේ සද්දයක් අහන්න පුළුවන් ඊට පස්සේ ලෝකේ තියෙන සියලුම සුවඳ විලවුන්නේ මාලිගාවේ තියෙනවා ඒ වගේම රස ඕනේ ඕනේ රස උයන්න පුළුවන් කෝකිවරු ඉන්නවා එහෙනම් පහස ගත්තාම ඇඳ පුටු කොට්ට මෙට්ට අන්තිම සුඛෝපභෝගී නමුත් මේ මනුස්සයාට මේ වැඩ වැඩිකම නිසා කවදාකවත් විවේකයක් ගන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඒ තරම් වැඩ ඒ නිසා යාට මේ ගෙදර තියෙන රූප බල බල ඉන්න වෙලාවක්වත් නැහැ. ගේ හැදුවට රූප ගෙනාට බල බල ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේම සද්ද අහන්න වෙලාවකුත් නැහැ. ගන්ධ රස පහස මොකද බිස්නස් නිසා. දවසක් මේ ඔක්කොම අල්ලපන ලස්සේ මේ මනසට ඇඳ උඩ හොඳ නිින්දක් යනවා. ඒ හොඳ නිින්දක් යන වෙලාවේ කෝකියාට මෙයාගේ ප්‍රධාන ආරක්‍යමියට හුඳ කේක් එකක් හරිනවා සුවඳ පිට එයාට ගිහිල්ලා අර ලොක්කව නැගිටවලා කියනවා ෂෝක් කේක් එකක් හම්බුණා. හැර පදමාව සර් පොඩක් කන්න කැමතිද කිව්වොත් අර මිනිස්සයා නැගිට්ටපු එක තලකිල්ලක් විදිහට සලකයිද නැත්නම් කෝකියා දඬුවම් කරලා අස්කල දායිද කියලා අහනවා. මොකද කලාතුරකින් තමයි මිනිහට නිින්ද යන්නේ. ඒනින්ද යන වෙලාවේදී අරමිනියා මේ කේක් එකක් උසගෙන විලිවරලා එයාගේ ශිල්ප දක්වන්න හදනවා කියනකොට පඩිවැඩි කරලා තියාන දෙලන්ත පඩිවැඩි කරලා අස් කළා දායිද කියලා. ඒකට කෝකිය අහන්න බලවලු ඒකට සර් මම නරක කිව්වද? දැන් සර් හිටපු තැන රූප තිබුණෙත් නැහැ, ශබ්ද තිබුණෙත් නැහැ, ගන්ධ තිබුණෙත් නැහැ, රස තිබුණෙත් නැහැ, පහස තිබුණෙත් නැහැ. මම මේ ටිකට රූපයක් දීපෙකනේ කරේ. මම වැරදි වැඩක් කරේ නැහැ. ඒකට මේ මිනිස්යාට කෝටිපතියට කියන්න වෙනවලු මේ මේ ඇස් අරගෙන ඉන්න කිසිම වෙලාවක මට රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසයෙන් වෙන්වීමක් ලැබෙන්නේ නැහැ. මේක සදාකාලික මට වද දෙනවා. මේ එකම චිත්තක්ෂණය මට හම්බෙච්ච එක මේකත් කෑවා. ඉතින් කවදා හරි පුළුවන් ද කියලා අහනවා ඒ කෝටිපතියට මේ කෝකියාට ගවන්නලා දෙන්න මොනවත් නැති තැන තමයි උස්සස්ම සැපත තියෙන්නේ. හිතේ විවේකයේ තියෙන්නේ කියලා. වාදෙන් අයිතිකාරය අපරාධය කෝකියක් දිනනවා. නමුත් අපිට කවදා හරි මොන හරි දෙයකින් මේ ඇහැ කන දිව නාසය පීරෙන වෙලාව, පීරි ගන්න වෙලාව, කැවෙන වෙලාව බුදුරජාණන්සේ පෙන්වන්නේ චප්පානක සූත්‍රයේ ඇඟ පුරාම කුෂ්ඨ රෝග වන රෝග තියෙන මිනිස්සෙක් කටුකොලක් අස්සේ රිංගනා වගේ යන යන පියවර පාස තුවාල වෙනවා. එයාට මේ වණේ දකින්නකොටම දුකයි. වණේ දකින්නකොටම වෙහෙසයි. ආන් මේ වගේ තමයි මේ ඇහැ කන දිවනාසය නිතරම අපට මේ පීරි ගන්න දෙයට තමයි අපි මේ සුඛෝපභෝගීත්වය කියලා සලකන්නේ. අපි එහෙම නැත්තම් මේ පාරිභෝගිකත්වය කියලා සලකන්නේ. ඔක තන්නේ කර සුද්ධගෙනක් දාපු කුණු හarpයක් ඔලුවට. අපේ සිංහල ඉස්සර පරණ මිනිස්සුන්ට ওই කුණු හarpෙ තිබුණේ නැහැ. ඒ මිනිස්සු ගත කරපු ජීවිතේ පේන තැන කොච්චරක්නම් ප්‍රයෝජනේ සලකලා වැඩ ගත්ත මිසක් අල්ලපු ගෙදෙට්ට පේන්න වැඩ කරන ජීවිතයක් අපි ළඟ තිබුණේ නැහැ. ඒ වගේම ඇති කියන දන්නවනේ සිංහලයා. දැන් ඉන්න මේ මකර జాතිය මොනම දෙයකටවත් ඇති කියන දන්නේ තව තවම අදි කියන. ඉතින් මෙහෙව් වද දෙන මේ උදේට කතපාර 300යි දවල්ට කතපාර 300යි රැයට කතපාර 300යි හම්බ වෙන මේ කරදරෙතියේදී එක චිත්තක්ෂණයකට හෝ මේ වගේ සමුගැනීමක් විමුක්ඛයක් වෙන්වීමක් ලැබලා දුන්නට බුදුරජාණන් වහන්සේ භාවනා විදිහක බාර ගන්නේ කාගේ කරන්න ඒක සමාදම් වෙන්න බැරිකමට කියනවා ඔලොමලකම කිය. පකතිරෝකම කිය. මෝඩකම කිය. මරිකම කිය. අන්ධකාරය කියලා. තණ්හාව මානෙ දිට්ඨිය කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ වගේ දෙයකින් ඒ චිත්තක්ෂණේ කෙලස ගන්න නැතුව අනේ මට මේ බුදුන්ට පින් සිද්ධ වෙන්න මේ අරමුණක භාවනා කරද්දි මට මේ සියල්ලගෙම වෙන් වෙච්ච හිස් තැනක් ගැටුමක් නැති තැනක් ඝර්ෂණයක් නැති තැනකට යන්න පුළුවන් වුණා කියලා ඒ තමන්ගේ හිතේම තියෙන මේ මානසික தત્ත්වයේ ඉදිරිපත් වෙච්ච වෙලාවදී ඒක ඒක වශයෙන් අඳුන ගන්නවයි කියන එක පයේ වැදුනට මැණිකක් කන අහුල්ලා ගනීද කියලා කියනවනේ ඒ වගේ මැණික වැදුනට පයේ මේක මැණිකක් කියලා අඳුරන්නේ නැත්නම් එහෙව් ලෝකයක් අපිට වෙලා අපි මේ කවුදෝ පෙන්නපු දෙයක් මේ රූප ශබ්ද ගන්ධ රස වලින් පීරිගගා ජීවත් වෙන ලෝකයේ එකෙන් අයින් කරලා දුන්නත් ඒක විමුක්ඛයක් වශයෙන් තේරෙන්නේ නැති නිසා මේක මේ සාක්ෂාත් කළ යුතු ධර්ම අටෙන් එකක් විදිහට සාරිපුත්‍ර සාංශ අපිට මතක් කරලා දෙනවා. ඒ නිසා භාවනා කරනකොට එවැනි සූදානම් මනසක් නැතුව අපි ගියොත් අපිට භාවනාව කියන්නේ පිස්සු හැදෙන තැනක් වෙනවා. ඔළුව අවුල් කරන තැනක් වෙනවා. මොකද අර ගඟේ ගහගෙන යන මිනිහා වගේ එල්ලෙන තැනක් නැතනකට වගේපත් කරනවා. ඒ මොකද අපේ වැඩේම උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ විඥාණයට ලැබුම් පොළවල් හදලා දෙන එක තමයි. දැන් මේ රූපයෙන් මේ විදිහට අයින් කරනකොට විඥානේ පුදුම බය විල්ලක් බය වෙනවා. මොකද එයාට කකුල ගහගෙන හිටපු මේ පාදම නැති වෙනවා. නමුත් මේ වෙනකොට තාම තියෙනවා වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්ම කොටස් තියෙනවා. ඒ නිසා විඥානය තාම පරාජය පිළිගන්නේ නැහැ. අපි රූපේ ගෙවම් කරාට රූපයේ තථාපේක්ෂ තියෙන අරූප ධර්ම තාමත් ක්‍රියාත්මක වෙන නිසා පේන්නේ නැත්නම් ඒ වෙලාවට රූප රූප සංඥා හදාගෙන හිත බලනවා. පිටින් දෙන්නේ නැත්නම් රූප බලපු මූල කර්මස්ථානයක් නැත්නම් මේ හදාගෙන රූප අහනවා, සද්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා. ඉතින් ඒවට අපි සාමාන්‍යයෙන් ජීවිතේ කතා කරලා කියනවනම් අපේ හීන දකින්නයි කියලා කියන්නේ. හීනදී අපට හොරෙක් කැවිලා ගේ කඩනවා. ඒතර බයක් ඇති වෙනවා. ගේ කඩන එක නම් හොරා නම් හීනේ තමයි. නහු බය ඇත්තනේ. නැගිටින්නේ බය වෙලානේ. හොරා හීනේ තමයි. ඔතේ ඒකට පේනවා තමන්ම වාගත්ත දෙයකටම තමන් බය වෙන හැටි. ඒ නිසා මේ හිතේ තියෙන දේවල් මේ උපක්‍රමයේ මාර්ගයෙන් ප්‍රතිපදාව මාර්ගයෙන් කෙලෙස් අඩු කිරීමේ මාර්ගයෙන් අයින් කරාට මේ ආයතන බුද්ධම විදියට පිටින් ඇතුළට එන්නේ නැත්නම් ඇතුළෙන් පිටතට දාන්න පටන් ගන්නවා. ඒක කොච්චර ඒක කොච්චර කපි කරදර කරනවද කියනවනම් ඇත්ත දේලත් වැඩිය සජීවීව පෙන්නනවා. මෙහි ඇතුලේ තියෙනවා එළියට දාන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා සමහරෙකුට මේ භාවනා කරනකොට පැහැදිලිවම එකම ආකාරයක රූප වර්ගයක් පේන්න පටන් ගන්නවා. නැත්නම් එකම ಜಾති ශබ්ද වර්ගයක් ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස පහස එන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ Tamanගේ මල්ලේ ගමන් මල්ලේ හිර කරගෙන තියෙන දේවල්. ඒක අරගෙන තමයි අපි මේ සංසාරයෙන් සංසාරට යන්නේ. රෑ බුදිය ගත්ත මිනිහ උදේ පාන්දර වෙනකොට අර මල්ල තියනවාද කියලා තමයි බලන්නේ. අර Tamanගේ පොදියේ දැක්කොත් හිතට සන්තෝෂයක් තියෙනවා නැත්නම් නිකන් කරකොලත ඇරියා වගේ ස්කවුට් කැම්ප් එකද ඉන්නේ, ගෙදරද ඉන්නේ, භාවනාවද මොකද කරන්න කියලා ඔරියන්ටේෂන් එක ඇතුළේ ඇඩ්‍රස් නැතුව යනවා. ඇඩ්‍රස් නැති වෙන එක තමයි ඉතින් භයානකම දේ. ඒතර වක්කාර වෙනවා, වමන යන්න පටන් අර ගන්නවා, බය වෙනවා, ගොඩාක් වැඩ තියෙනවා. ඒ නිසා භාවනා කරන එක පිස්සු හදා ගන්න තියෙන කෙටිම ක්‍රමය කියලා කියන්නේ. ඒ නිසා හැමෝටම මේක හරියන්නේ නැහැ. මේක දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ තමයි. ඒ නිසා මේවා පෙන්නලා දීලා තිනවා මේ යන පාරේ මේ මේ තැන්වලදී මේ මේ දේවල් හම්බ වෙනකොට ඒකේ ඒ ඒ වශයෙන් අඳුනගත්තේ නැත්තම් කාගේ හරි පීඨෙන් හෝ වැරදි කරලා හෝ අඳුනගත්තේ නැත්නම් අපි හැමදාම එතන බීචිකාවක් හදාගෙන පිටිපස්සෙන් පිටිපස්සට යන නිසා විඥානයේ මේ ආකාසානං ඡායතනට යන රූපයෙන් සමුගැනීමක් දක්ෂ විදියට කෙරුවත් මේ විඥාණය කරන්නේ අර නැති රූප හදලා පෙන්නලා හෝ එහෙම නැත්නම් මේ ඒ නාඩගමට ඒ නළුවා නැත්නම් වෙන නළුවෙක් දාලා හරි නාඩගම කරනවා. නැත්නම් පත්‍රයක් කරන මනුස්සයට ඇති වෙන තොරතුරු නැත්නම් ඌ ලයිබ්‍රරි ෂොට් හරි දාගෙන නැත්නම් මොනවාරි කරදරයක් කරලා හෝ පත්‍රයට හෙඩ්ලයින් එකක් හොයාගන්න. අද ඔය ප්‍රවෘත්ති ආයතන වලින් කරන්නේම කල්ැතුව කියනවා බලන්න හෙට මේ වගේ දෙයක් වෙනවා ලෝකේ රත් වීමක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් ඕසෝන් රය නැති වෙලා යනවා අනම්මනම් කියලා කියාගෙන ඉතින් අපි මේ පාංගයකත් හොයාගන්න බැරි මිනිහට ඕසෝන් කතා කරන්න වෙලාවක් නැහැනේ ඉතින් ඌත් බලන්න මේ ඕසෝන් කියලා જાතියක් තියනලු නැතිලු නැත්නම් පිළිකා හැදෙනවලු බලබලා ඉනකොට දැහැම දෙයක් උනේ නැත්නම් ඌ ඒක හදනවා ඒ ප්‍රවෘත්ති මාධ්‍යයෙන් හදනවා හදලා පෙන්නව මෙන්න වෙලා තියෙනවා කියලා. මොකද ඒගොල්ලන්ගේ සැලැස්මක් මේ යන්නේ. පෘථිවිය රත් වෙනවයි කියලා කියනවා. নানা ආකාර දේවල් කරනවා. ඒ නිසා මේ මනසේ වග බලා ගන්න ඕන නම් ප්‍රවෘත්ති මාධ්‍යයේ වග බලා ගන්න. ප්‍රවෘත්ති මාධ්‍ය ඛණ්ඩ රිවේ මං කියන්නේ. ඒ දෙන ලනුව ගැට ගන්න හැටි බලන්න. එච්චර සල්ලිසුමක් තියෙන වෙන මොනම දෙයක් අත්තත් නැහැ ලෝකේ. ඉතින් ඒගොල්ලෝ අපිව නලවන්නේ, නටවන්නේ ඔය වෙළඳ ප්‍රචාරය වෙළඳ ප්‍රචාර මාර්ගෙන් තමයි අද ඕනම ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කරලා පෙන්නනවා. ඕනෙම ආණ්ඩුවක් පෙරලනවා. ඕන දෙයක් කරනවා. ඊට වැඩි යහපන් විඥානයි. අපිට හැප්පෙන්න ගැටෙන්න පටික සංඥාව හෝ පටික සම්පස්සේ නැත්තම් හැපෙන්න දෙයක් නැත්තම් හිත හදලා පෙන්නනවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ ඒ යෝගාවචරයට දැන් අඳුර ගන්න අමාරු මේ පිටින් අරමුණක් ඇවිල්ලා ඇහි වැදිලා පේන රූපයක්ද මේක නැත්නම් හිතෙන් හදලා ඇහැහරා පිටතට යවන රූපයක්ද කියන එක මේ දෙක පවා තේරුම් ගන්න බැරුව යනවා. concept එකක්ද reality එකක්ද කියලා. මේක ඇත්ත තියෙන දෙයක් පේන එකක්ද නැත්නම් මම හදා බලාගෙන හදාගෙන මානසින් බලන දෙයක්ද කියලා මොන විදිහෙන්වත් අල්ලන්න බෑ. ඒ වෙලාවට තමයි යෝගාවචර කියන්නේ තමන් පටන් ගත්ත අරමුණ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක් නේ. තමන් හුස්මනේ ගත්තේ හුස්ම යනවා නම් නාසිකාග්‍රේ වැටහෙනවනේ. පයින් ඇවිදිනකොට පොළවේ පය වදිනවා වැටහෙනවනේ. නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අතෙන්ට යනකොට තේරෙනවා নানা ආකාර දේවල් ඔළුවේ පේන්න පටන් ගන්නවා. කෝක සත්‍යයේද කෝක මනෝවිකාරයක්ද කියන එක තේරෙන්න බැරි වෙනකොට ඔය බටහිර ලෝකෙට හිතා ගන්න බැරි වෙච්ච මේ හීන කියලා කියන දේවල්, මනෝ විකාර කියන දේවල් අත්දකින්න පුළුවන් වෙනවා රෑ හීන නෙවෙයි දවල් හීන. භවනා කරනකොට පේන දේවල්. ඒව අතර කිසිම සම්බන්ධයක් නැති වුණාට අපි වයින් කතන්දර හදන හැටි. එක දෙක ජවනිකාවක් පෙන්න පුගාම මේ මැරිච්ච අත්තම්ම තමයි මේ ආවේ. උන්දට මේ වතුර තිබහ වෙලයි මේ ඇවිල්ලා තියෙන කියලා নানা ආකාර කතන්දර අහන නැත්නම් හීන පලාපල කියන මිනිස්සු જાතියක් කරනවා ඒකම විකුණන කනවා. හොඳට භාවනා කරනකොට තේරෙනවා මේ මනස හදලා දෙන දේවල් සාමාන්‍ය දේවල් වලට වැඩිය සජීවී. ඒ නිසා භාවනා කරනකොට භාවනා කමටහන් වාර්තා කියනකොට බලන්න ඒ භාවනා කරනකොට ඔය දැනෙනවා, පෙනෙනවා කියන දේවල් කොච්චර ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද වවුරගා බලන්න පුළුවන් සත්‍ය දේවල්ද නැත්නම් මනස වමාරණ දේවල්ද කියලා බැලුවොත් අපේ මනස තරම් මේ දේවල් මවන්න පුළුවන් දෙයක් ලෝකේ ඇත්තෙම නැහැ. එක දවසක කියනවා ඒ සෙන් කතාවක මේ භාවනා කරනකොට එපා වෙලා දැන් ටික හතර පහ භාවනා කරනකොට එපා වෙනවනේ කම්මැලි වෙලා ඉතින් ඒ වෙලාවේ ඉඳගෙන ඉන්න වෙලාව ඌ කැලේ පැනලා. කැලේවල කන්දක් උඩට ගිහලා බලනකොට ෂෝක් එකට ඉර බැහැගෙන යනවලු වර්ණ රටාවල්ද කුරුල්ලෝ කෑ ගහනවද ඌට බුද්ධම සතුටක් ඇති වුණාලු භාවනාවටත් වැඩිය. ඌගේ තියෙන තකතිරුකම නිසා ඇවිල්ලා මාස්ටර්ට කියලා තියෙනවා. සර් දන්නේ මම භාවනා කරන්නේ නැතුව කියන්නේ නැතුව කඳුරු ගිල ඉර බහිනවා දැක්කා පුතුමාකාර ලස්සනයි ඒක ඒ තරම් ලස්සන දෙයක් මම දැක නැහැ මොකද මේකේ තියෙන කම්මැලිකමට සාපේක්ෂව ලස්සනයි ඊට පස්සේ මාස්ටර් කන රත් වෙන්න අරුටයක් ගහලා කිව්වලු ඔය දකින්න හිත ඊට වැඩි ලස්සනයි කිව්වලු හිතෙන් තමයි ඔක්කොම අවන්නේ ඔය පේන දැකපු ඉරබැස යන දර්ශනයට වැඩිය හිත ලස්සනයි බොයි හිතලම හිත මවපු රූපයක් බල්ලායෝ මට කියන්න හදාන්නේ. උඹ මාව රවට්ටන්න ඉන්න එපයි කියලා කන රත් වෙන්න ගහලා තියෙනවා. ඒක මේ පිටකේ තියෙනවා බුදුජාණන් වහන්සේ ඉන්න කාලයකින් හදපු කතාවක් වෙන්න ඇති. බුදුන් ශානව සංඝයාන්තල දැකලා මහන්නේ මේ චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවාද කියලා. එතකොට කියනවා එහෙමයි කියලා. ඒ නිසා අපි දන්නේ ඇත්තට චරණ චිත්‍රය මොකක්ද කියලා. එතකොට බුදුරජාණන්සේ කියනවා චිත්තං භික්ඛවේ චිත්තතරං මේ හිත චරණ චිත්‍රයත් වරා විචිත්‍ර දෙයක් කියලා. මේ හිතෙන් තමයි මේ තේරම අවාගන්නේ. ඉතින් හීනෙදිම වෙනවා භාවනා කරනකොට වෙනවා කියන එක නම් අපට අපි සාමාන්‍ය බුද්ධියට අහු වෙනවා. ඒත් ඔය හීනදී මැවෙන එක නම් අපි කාලා තිනවා ටොන් ගණන් ඒක අපි දන්නවනේ. නමුත් භාවනා කරනකොට මැවෙනකොට මේ මානසිකව වාගත් එකක් කියලා තේරුම් ගන්න බැරිකම නිසා යෝගාවචරය කොච්චරක් ඒ රූපයක් දැකවම් ආලෝකයක් දැකවම් කහපාට වෙච්ච ගමන් උඩ ගිය ගමන් පහළ ගිය ගමන් ඒකට කොච්චර බැඳෙනවද කියනවා අරමුණවත් ඉඳගෙන ඉන්න ඉරියව්වත් අමතක කරලා ඒක දිගේ යන තරම්. ඒ කියන්නේ අර රූපේ නැති වෙනකොට මනස බලාගෙන හදනවා එක එක දේවල් බලන් හදනවා. හදාගෙන බලනවා. ඒ බලන දේවල් කොච්චර විචිත්‍රද කියනවනම් භාවනාවත් අමතක කරලා ඇයි ස්වාමීන් වහන්සේ මට කහ පාට පෙවෙන්නේ කියලා අහනවා කමටහන් සුද්ධ කරනවා. ඇයි මට රතු පාට පෙවෙන්නේ? ඇයි මට නිල් පාට පෙවෙන්නේ? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මොකද්ද මේ හීන පලාපලේ කියලා ඒක දිගේ යනකොට තේරෙනවා මේ මිනිහා මේ කඹේ ඇවිදින මිනිහා දැන් මේ කඹෙන් පල්ලේ වැටිලා වැටෙනකොට තියෙන ජොලිය ගැන මේ කතා කරන්නේ. දැන් පොඩ්ඩකින් පස්ස බිම එන්න බව මතක නැහැ. ආපහු මේ කඹේ යන එකයි බැලන්ස් එකයි ගන්න ඕන කියන එක මතකනේ අපි ඒ තරම් මෙතෙන්දී ඇති වෙන මේ தত্ত্বය මේ බුදුජන් වහන්සේ සාමාන්‍යයෙන් ඔය රූපේ සහ වේදනාව සම්බන්ධ කරගෙන උපක්ලේශ 10ක් කතා කරලා තියෙනවා. ඕපා ඕබාස ඥාන පීචි පස්සද්ධිය ආදි වශයෙන් ඒ වෙලාවේදී මහා ඕබාසයක් පේන්න පටන් අර ගන්නවා නිකන් මේ ප්‍රභාස්වර ගතියක් පේන්න පටන් අර ගන්නවා. ඒක දැකපු ගමන් යෝගාවචර භාවනා පැත්තක තියලා මේ ප්‍රභාසරේ හෙටගන්නේ කොහොමද? ඒක මොන හැඩේද? මොන වර්ණද කියලා ඒක දිගේ කොච්චර ඇදිලා යනවද කියනවනම් මේ භාවනා කරපු බව සතිපත් වෙන්න ඕන බවක් අරමුණේ ඉන්න බව මොකක්වත් නැතුව අනිත් දවසේ ඒක ඉල්ලගන්නේ හදාගන්නේ කොහොමද කියලා කමටහන් සුද්ධ කරනට අහනවා. ප්‍රීතිය, පස්සද්ධිය, අදිමොක්කය මේ নানা ආකාර දේවල් භාවනා දේවි අමාරුවෙන් අත හොයාගන්න බැරි දේවල් මනස හදලා පෙන්නන. පෙන්නපු ගමන් හිත ඔක්කොම පැත්තක තියලා ඒක දිගේ දුවන්න පටන් ගන්නවා. ඉතින් මේට වැඩිය සවිස්තරව මේ වගේ රූපේ ගෙවෙනකොට ඒ වෙනුවට මනස හදාගෙන බලන මේ කාර ධර්ම වේදනාව ගෙවෙනකොට මනස নানা ආකාර වේදනාවල් හදාගෙන බලන හැටි සංඥාව ගෙවෙනකොට විවිධ නානා ප්‍රකාර සංඥා හදා ගන්න හැටි පිළිබඳව ඒ සූරංගම සූත්‍රයේ මහායාන සූත්‍රයේ අපේ 10 පෙළ තියෙන 50ක් පෙළලා තියෙනවා. මේ භාවනා කරනකොට තමන්ට එල්ලෙන්න වැලක් නැති වෙනකොට මනස හදලා දෙන හැටි එක එක දේවල්. ඒක දන්නේ නැතුව යෝගාවචරය ඒක ඇත්තයි කියලා, ඒක නිට්ටයයි කියලා, ඒක සුඛයි කියලා, ඒක සුභයි කියලා. ඒ දිගේ කතන්දර ගොතන හැටි. එනතම් වල්පල් හැලි කතා කරන හැටි. එහෙම නැත්නම් ප්‍රපංච කරනවා කියලා මේකට කියන්නේ මනස දොඩමළු වෙන හැටි. දිහා බැලුවොත් භාවනා කරන්නේ නැති කෙනෙක්ගේ මනසක් ගැන හිතන්න. සීමාවක් ඇද්ද කියලා. ටොංගාන දන්නවද කියලා. පොත් බැීමක්වත් නැහැ. භාවනා කරන එකට විතරයි බය හිතෙන තරමට මේ මම ඉන්නේ කොච්චර මේ කෙලෙස් වලට උදව් කරමින්ද කියන එක තේරෙනකොට එයාට සලකන්න තියෙන්නේ මම මේ භාවනා කරන්නේ සත්‍යජී කරදරයක් නෙවෙයි. භාවනා නොකර ඉන්න වෙලාවේ මේ වගේ ප්‍රමාණයක් කියන්න පුළුවන්. සීමාවක් කියන්න පුළුවන්. කොච්චරක් හීනවලද අපි ජීවත් වෙන්නේ? කොච්චරක් අතීතද ජීවත් වෙන්නේ? කොච්චරක් අනාගත සැලසුම් වලද ජීවත් වෙන්නේ? කොච්චරක් අනුන්ගේ සුභසිද්ධියට හිතනවද? කොච්චරක් මෙතන ඉඳගෙන අතන හදන්න කල්පනා කරනවද? මේ හැම එකකින්ම කරන්නේ මේ වර්තමානයේ හිත පවත්තන සතිය කඩලා ඔය নানা ආකාර දේවල් කතා කර කර ඉන්නවා. බුද්ධ ඥානසේ සඳහන් කරලා කියනවා ඒ විදිහට ප්‍රපංච කරන කෙනා දවස් 30ම ප්‍රපංච කරන කෙනා පපංචාවි රතෝ මගෝ ඒ ප්‍රපංච අභිරමණය කරන කෙනා මුර්ගෙක් වගේ කිය. manussකමක් නැහැ. තිරසං ඔලුවක් තියෙන. කිසිම දවසක වර්තමානයේ නැහැ. වර්තමානයේ ඉන්න එක අගේ කරන්න දන්නෙත් නැහැ. වර්තමානයේ ඉඳලා ඉඳලා ඉඳලා රූපය ගෙවම් කරන මට්ටමට භාවනාව ඉදිරියට ගියත් එයාට පේන්නේ මහා පාළුවක් විදියට අර තමන්ගේ හීන ලෝකේ නෑනේ. අපිට ඕන කරලා තියෙන්නේ ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඕක තමයි මානවයිතිවාසිකම අපිට තියෙන්නේ. උඹ ඔයාලට බලාගෙන මගේ හීනෙට අත දාන්න එපා. ඒකනේ අපි ඉල්ලන්නේ කට්ටියගේ. මට මගේ හීනේ දක ගන්න උත්සාහ කරන. ඉතින් බුදුරජාණන්සේ පහළ නොවුනන ෂෝක්. ඒලා අපිට ඕන තරම් අපේ හීනේ සරුංගල් ඇර ඇර ඉන්න තිබ්බා. නමුත් අවදි කට්ටිය ඉන්නවා මේ ලෝකේ. මේ මේක පිළිබඳව දන්න පිරිස් ඉන්නවා. ඒ පිරිස් ඉස්සර ඔය මනෝ විකාර දිගාරින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒ කෙනාට උද්ධහදී උත්මෙන් වහන්සේලා ළඟට ගියාම හරියට අර චින්චමානිකාගේ දරුගබක් ලී වලින් බැඳගෙන දරුගබක් හදාන ගිහලා ඒක කඩා වැටුණානේ. අන්නේ වගේ තමයි තමයි ඇඳුම් ඇඳගෙන තින්නේ කියලා තරමට හිතෙනවා. අපේ හිතේ තරම ජඩ, ඒ තරම ෂට, ඊගාත මායාවි, ඒ තරම් චපල හිතක් තියෙනවා. ඉතින් ඒක අරසා කරන්න ගියොත් වැවෙනවා. ඒක හෙලි කරන්නමයි තියෙන්නේ. මේ වෙලාවේදී මේ එක එක දේවල් හදලා බල බලා මේ ඇතිවෙච්ච මේ ආකාශය තරම අන්ත භාවයේ තියෙද්දී මේ විඥානයේ নানা ආකාර දේවල් මවාගෙන විඥාන පත්‍යා නාම රූපං කියන විදිහට දැන් රූපේ නැති වෙනකොට නාම ධර්ම හරිම අවනවා. ආන්නේ කටයුතු දිහා බලනකොට ඒ සමහර බෞද්ධ නිකායවල තියෙනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා මේ යෝගාචාර කියලාත් කියනවා. මහායානික නිකායක් තියෙනවා. මේ මුළු ලෝකෙම අපි මනසින් හදාගත්ත විකාරයක් කියලා. මට මේ හිත ගිය දන ආදර රජ මාලිගාව සෑදේ. ඒත් ඒකේකට රස තව එකකට වාස වෙනවා. මේ විදිහට හදාගත්ත ලෝකෙක ඉඳගෙන අපි අපේ ආගයන් ආඩම්බරයෙන් අනුමනින්න හදනවා. මොන තරම් විකාරයක්ද කියලා. ඒ නිසා කියනවා අපි එක යුනිවර්ස් එකක් ඇතුලේ අපි ඉන්නව නෙවෙයි අපි ඉන්නේ মালටිවර්ස්. අපි හදාගත්ත සබම්බබුලා විතර තමයි මම ඉන්නේ. මට මගේම ලෝකයක් තියෙනවා. මගේ මගේම ආඩම්බරයක්, මගේම පෞරුෂත්වය, මගේ රුචි අරුචිකම් මම ඒක රැක ගන්න තමයි මේ දිවා රාත්‍රියේ මානසික වෙන්නේ. ඒක අරගෙන තමයි මේ ආත්මෙ මැරලා ඊගා ආත්මෙට යන්නේ. මේක හීනයක් බව, මේක විකාරයක් බව, මේක මිරිගුවක් බව, මේක ලීලාවක් බව තේරුම් අරගන්න තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා රූපය ආකාශ මට්ටමටම ගෙවම් කරාට පස්සේ මේ විඥානයේ සෙල්ලම් ටිකක් එන්න පටන් ගන්නවා. එයා මේ ඇති සහ නැති දෙක අතර ගේමක් පටන් අරගන්නවා. සමහරු ඇති දෙයට කැමති, අරමුණ පේනකම් කැමති, නැති දෙයට බය වෙනවා ඒකට. සමහර කියනවා අරමුණ සම්පූර්ණයෙන් ගෙවිලා නැති දේ හොඳයි. එතකොට සද්දයක් ඇහෙන එක කරදරයක්, වේදනාවක් ඇහෙන එක කරදරයක්, හිතවිල්ලක් කෙනෙක් කරදරයක්, නැති වෙච්ච ආනපානිනේ කරදරයක් කියලා මේ ඇති නැති දෙක අතර දෙකට බෙදලා ආණ්ඩු කරනවා කියලා ගතියක් තියෙන මේ සුද්ධ කරපු පාහර වැඩි මේ රටට කෙරුවේ අපේ රටට කරා. ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන එක තමයි කරන්නේ. විඥානයත් කරන්නේ අර ඇති වෙලා තියෙන தත්ත්වේ මේක ඇති දෙය මේක නැති දෙය කියලා දෙකට බෙදලා ඒ දෙන්න අතර ගැටුම තුළ විඥානයේ ගමන ගෙනියනවා ලාභ ලබනවා. ඉතින් ඒතර නිසා මේ යෝගාවචරයට වර එක සද්ද තියෙනවා වගේ පේනවා වර එක සද්ද නැහැ වගේ පේනවා. නැත්තම් සද්දෙන් කරදරයක් තියෙනවා සමහරට කරදරයක් නැහැ. වේදනාවක් ගැක් තියෙනවා දරන්න පුළුවන්. කරදර නැහැ. සමහරට දෙනවා කරදරයක් කියලා. හිතවිලි වර්ගයක් තියෙනවා කිසි අර්ථයක් නැහැ සමහරලා. නම් කියලා තියෙන අයකේ අර්ථයක් තියෙනවා කියන. භාවනා කරපු අරමුණ වරක නැහැ. ආයෙමත් වෙනවා. ඉතින් මේ ඒකේ සිදුවෙන මේ පෙරලිය, වෙස් පෙරලිය විඥානයේ අර්ථකතන දෙන්න හදනවා මේ හේතුඵල ධර්මයේ කියන බුදුරජාණන්සේ පෙන්න මේ ගැඹුරු සබා තමන්ගේ ඥාණයෙන් අරකට අර්ථ දෙන්න හදනවා. එතකොට මේ කතන්දරේ මේ පිච්ච සිද්ධිය කතන්දර ගෙතීමකට යනවා. වැල්වටාරම් වලට යනවා. ප්‍රපංච කරන්න යනවා. ඒ නිසා මේ විඥානය මේකෙම හදාගෙන මේ දෙන ලණුවක් මෙතන තියෙදී විඥානයේ මොන ලණු දුන්නත් ලණු කණ්ඩේපා. ශබ්ද තිබුණාම මොකෝ මට නැතුවාම මොකෝ. ශබ්දෙන් මට කරදර වුණාම මොකෝ නැතුවාම මොකෝ මට තියෙන්නේ මේ ඇති කරගත්ත උදේකලාව එකලස අරසකරන එක විතරයි. වේදනාවක් තිබුණාම මොකෝ මම ඒකට කලබල වෙන්නේ නැතුව මම කියන්නේ හිත කරදර ගන්න නැතුව හිතවිලි තිබුණාම මොකෝ නැතුවම මොකෝ කියලා හිත කරදර ගන්න නැතුව ඉන්න පටන් අරගත්තොත් තේරෙන්න පටන් ගන්නවා අන්නේ කටයුත්ත අපිට කරන්න බැරි විඥානයේ තියෙන ෂටගතිය නිසා මායාවී ගතිය නිසා වංචනික ගතිය නිසා. ඒ නිසා තේරෙන පටන් ගන්නවා මේ ආකාසානං ඡායතන තරම් හිත නැත්නම් අරමුණ ගෙවම් කරන්න ගෙවම් කරන්න ගෙවම් කරන්න මේ විඥානයේ සෙල්ලක්කාරකම් සෙල්ලම් තමන්ගේ නායකත්වය පෙන්වන්න එහෙම නැත්නම් නඩුකාරකම පෙන්වන්න නඩු බෝ කරන හැටි අද අද අපේ දැන් රෝමලන්දේශ නීතියක් තියෙනවානේ නඩු වල ඒ නඩුකාරය කවදාකවත් කැමති නැහැ නඩුවක් ඉවර වෙනවා දාක. ඒක කා නැත්තම් නඩුව අහන්න නැත්තම් නඩුකාරය බෙන්ච් එක නැගලා මොනව කරන්නේ? ඉතින් කල් දානවා උළුවන් තරම් කල් දානවා. ඒකල එයා ඒ ලොකු දෙයක් බාඩපත් කරගන්න හදනවා. නිකමට හිතන්න කවදා හරි මේ ඔක්කොම හරි ගේලි වල නඩු නැති උසාවියක් ආවොත් එම බඩු නඩුකාරය මොනව කරන්නේ? බම්බු ගහන්නේ. උට ඔක්කොම නම්බු තියෙන මිනිස්සු අමාරු යටන තාක්නේ. මිනිස්සු නඩු කියන තාක් නඩුකාරය කැමතියි. ලෙඩ වෙන තාක් වෙද්දු කැමතියි. හීන දකින්න තාක් හීන පලාපල කියන මිනිස්සු කැමති හීනසු කියන පුළුවන් තරම් හීන බලන්නේ කියලා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ ওই ලෝකේ නඩු ඇති කරන්නේ නඩුකාරයෝ තමයි. නීතිය නැත්තම් ওই දැන් තියෙන නීති අපි හිතන සාධාරණට හොඳයි කියලා. උන්ගේ අම්මලාට ඕනේ හදාගත්ත නීතියක් ඕකේ තියෙන්නේ. බුදුචානන් චාදපු නීතියක් තියෙද්දි තවක් කෙනෙක් තව කෙනෙක් විනිශ්චය කරන්න ආයිතියක් බුදුහාමුදුරු කිසිම තැනක දීලා තියෙනවද? කද්දාවත් නැහැ. මම කිව්වේ අනුන්ගේ විනිශ්චය කරන්න තියා උඹ උඹ වැඩක් බලාගනින් කියලා. ඒ වගේම ලෙඩසුව කරන්න ගිහිල්ලා බුදුරජාණන් කිව්වේ ওই කය ලෙඩසුව කරත් මනස සුව කරන වැඩේ කරන්න. ඒ බුරුමේ ඒක නිසා කියනවා බොරු නොකියන නීතිඥයෙකුත් නැහැ නොමරන වෙදෙකුත් නැහැ කියලා ලෝකේ. ඔච්චර සාහිත්‍ය සාහිත්‍ය දන්නවනේ වෙද්දු මැරෙන්න හොඳ නෑනේ. එහෙ දෙනවා දොස්තරල බේත් ගන්න මේ භාවනාව. ඉතින් ඒතකොට කියන අනේ සාංශ රෙජිස්ටර් වුණාට රිට්‍රීට් එකට මට ඉසිකක්කමක් ආවනේ. මං කියන ඔබතුමා දොස්තර කෙනෙක් කියලා කොහොමද ඉසිකක්ක වෙන්නේ? ඉතින් අපි හිතන්නේ ඔයගොල්ලන්ට ලෙඩ වෙන්නේ නැති කට්ටියක් කියලා නේ. අපිට ඇඳලා තියෙන චිත්‍රය එහෙමනේ. දාහට තේරෙන පටන් අරගනි. ඒ ලෙඩ ඇති කරන්නේ වෛද්‍ය සපාර්තමේන්තියෙමයි. අද ලෝකේ ඇති කරලා තියෙන සියලුම ලෙඩ බෙහෙතෙන් හටගත්ත ලෙඩ. Iatrogenic effect. ওই වෙදකම නැත්තම් ওই ටිච්චර කරදරයක් නැහැ. ඒක කියනවා මෙහෙමත් කියනවා. දැන් මේ බල්ලන්ඩ බලන්න තියෙන ලෙඩ જાති. බලු දොත්තල කොච්චර ඉන්නවද? වල් බල්ලෙක් ලෙඩ වුණා කියලා අහලවත් තියනවද? කවදාකවත් වෙන්නේ මොකද බලු දොස්තරල නැහැ උන්ට. ලංකාවේ ලිව්ව පොතක් ඔය සරච්චන්ද්‍ර මහත්තයා psychiatry ගැන. එයා මේ පොත පටන් අරගන්නේ once upon a time there were no psychiatrists. ඉතින් psychiatrist දෙන්න නැහැ. psychiatrist ලා නැත්නම් psychiatrist ලෙඩ ඉන්න විදියක් නැහැ. මේ විඥානේ නැත්තම් ওই කියන සෙල්ලම් මොකක්වත් නැහැ. එයා ඒ නිසා මොනවා හරි තෙල්ලමක් දාගෙන රූප පේනවයි කියලා ඕ සද්ද ඇහෙනවයි කියලා ඕ තියෙන සද්ද නෙමෙයි මේ. අදාගෙන බලන එකේ ඒ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි එහෙම නැත්නම් යෝගාචාර ටිකක් ඔය හේම්පෙතික ඥානසියාම්දුරෝ සිංහලට දැම්මා. දාලා බැලුවට පේනවා අපි මට දකින්න මට ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඒකනේ අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් ෆයිට් කරන්නේ. මගේ අයිතිවාසිකම් කියලා මගේ රුචිය රැක් ගන්න මට ඉඩ දෙන්න. මගේ පෞරුෂත්වය රැක් ගන්න මට ඉඩ දෙන්න. මගේ මනාපමනාප රැක් ගන්න එන්නේ. ඒකට අත තියන්න එන්න එපා කියලා. ඒ නිසා බුදුරජාණන්සේ අත තියන්නේ බුදුරජාණන්සේ සතිය පෙන්ලා කියනවා ඕකේ මූණ බලාපන් ඔන්න ඔබට පෙනෙයි ඔබ මොනවද මේ පොදියට රැකගෙන ඉන්නේ කියලා. ඒක නිසා මේ විඥානීය මේ කරන දේවල් වසංගණ්ඩ හදන හෙලින කරන්න කැමති කෙනාට මහා භයානක බිහිතිකාවක්. හෙලි කරන්න කැමති පාපෝච්චාරණය කරන්න කැමති කෙනාට බුදුරජාණන්සේගේ ගුණ පෙන්වන තැන. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා ඒ බරණ්ඩුක සූත්‍රයේ තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කළන ධර්මයට අනුව විවෘත කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි මේ විඥානයේ මේ සටකපට ගතික වහන්න ගත්තොත් විශ්ව බීජ ඇති කරනවා අපි එකිනෙකාට කතා කරලා කියන්න ඕනේ අපි සාකච්ඡාවක් කරනකොට හෝ sannivedanayak කරනකොට හෝ ගණිතනක් කරනකොට මෙච්චරයි මට කියන්න තියෙන්නේ එයා හිත නරක කරගනිත සතුටු වෙයිද ඒ කතා කරන්න ගියොත් විඥානයේ ෂටකපට වෙනවා කවදාවත් මනුස්සය කෙලින් කතා කරන්නේ කතා කරන්නෙම ආලවට්ටමක් නැතිනේ. අතිශෝක්තියක් නැත්නම් අවතක්සේරුවක්. බුදුරජාණන්සේ විතරක් උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උච්ඡාදේති න අපසාදේති. බුදුරජාණන්සේ තමයි දන්නේ ඕනම කෙනෙක් ඕසෝලා තබන්න තරම් භාෂා දැනුමක්. ඕනම කෙනෙක් පහත් කරන්න පුළුවන් ඕක කදාක ਸਰවඥාන්සේ කෙනෙක් ඔසෝලා තියන්නෙත් නෑ පහත් කරන්නෙත් නෑ ඇති හැටි කියනවා. ඒ නිසා බුදුහාමුදුරු කියන දේ අහන්න කවුරුත් කැමති නැහැ. ඒ වෙනුවට මේ නව කතා කියවන්න කැමතියි. චිත්‍ර කතා කියවන්න කැමතියි. ඒවයිදී උස්සලා දෙනවනේ. පහත් කරලා දෙනවනේ. ඉතින් ඒවට හරි කැමතියි. ඒක නිසා මෙච්චර ලෝකේ තියෙන පොත් අතරේ වටිනාම පොත තමයි ඔය ත්‍රිපිටකය. කවුද කියවන්නේ? කවුරක්වත් කියවන්නේ. ඒකට කබඩ් එකට දාලා ලොක් කරලා හඳුන් කුරුපත්තු කරලා කියනවා සුවක්කාතෝ භගවතෝ ධම්මෝ සාධිතිකෝ අකාලිකෝ ඒපතිකෝ ඕපනායකෝ පච්චත්තම් වේතබ්බ විඤ්ඤෝ ඊටි කියලා ඒකට වැඳලා පස්සෙන් පතට යනවා. ඉතින් හාමුදුර කෙනෙක් හිටියා ලොකු හාමුදුර කෙනෙක් මේ මේ ඒ ඔය වගේ ත්‍රිපිටකේ කබඩ් එකට දාගලා ඒකට හැමදාම හඳුන් කුරුපත්තු කරලා වඳිනවා. ඉතින් ඒතකොට ගෝලියෝ ටිකත් ඒත් එක්කම වඳිනවලු. ඒ එතන ඉතර පරික්‍රමකුත් තිබ්බලු. ඉතින් ටික කාලයක් ගියරද ලොකු හම්දුර නැති වුණාට පස්සේ දැන් මේ ගෝලෝ දන්නේ නැහැ මොකටද අඳින්නේ කියලා කබඩ් එක අයින් කළා පරික්‍රම තියනවලු එතන දැන්. ඔක්කොමලා ගිහිල්ලා බොහෝම ගෞරවයෙන් අර ලොකු හමර කරන ගෞරව කර පරික්‍රමට වඳිනවලු. ඒ තරමටම අද ත්‍රිපිටකයේ කෙලපිරිච්ච පරික්‍රමත් තරම්ව සලකන්නේ. අපි PhD ගන්න යනවා. අරක ගන්න යනවා මේක ගන්න යනවා මේ එකකවත් තියෙනද මෙච්චර දැනුමක් මහත්මගේ අධ්‍යාපනය කෙරුවට පස්සේ අවුරුදු 8 පන්තින් එහාට මම බුද්ධ ධර්ම ඉගෙන ගත්තේ නැහැ. මොකද විද්‍යාව විෂයන් නිසා. එතකොට මේ සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළු කියන මිසක්කා සියලු සංස්කාරයෝ නැසෙන සුළු නැහැ. සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළු. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ දෙවෙනි අවුරුද්දේ තමයි ධම්මිකහමතු කතා කරේ තොපි වාගේ මේ වටිනා දේවල් විනාශ කරන පාරිභෝගිකත්වයට ගිය පරිභෝග මේ මේ පාරිභෝගිකත්වයේ සුකොබෝගී ආධ්‍යාත්මික දේවල් විනාශ කරන එකම જાතියක් අත ලෝකේ නැහැ මෙච්චර වටින ධර්මයක් බුදුහාමරෝ කියලා දීලා තියෙදි කවුද මේක බලන්නේ අර මිනිහා කිව්වනම් සුද්දා කිව්වනම් අපිට සුදුහාමරෝ කිව්වොත් බුදුහාමරණත් වැඩිය ලොකුයි ධර්මේ සුද්දෙක් කිව්වේ නැත්තම් දැන් ওই ලංකාවේ තියෙන අපේ මහමෙවුනා වෙරි තියෙන පිළිමේ නේරු තමයි ඇවිල්ලා කියෙම එක ලස්සනයි කියලා ඊට පස්සේ අම්මා ඇත්ත නේ හරිම ලස්සනයි මොකද නේරු කියපු ඉඳා නැත්තම් එතෙන් දෙනකන් කුඩයක් අල්ලන්න කවුරක්වත් හිටියේ නැහැ ඔකට ඒක දිරා ගියා කවුරු හරි ඇවිල්ලා සුද්දෙක් කිව්වනම් මේක රට කියලා දැම්මනම් රට අල වුණත් කම නැහැ රට දෙල් වුණත් කමක් නැහැ රට ඒක කඩ කැමති එහෙම අමන જાතියක් මුළු ලෝකෙම නැහැ. මෙච්චර වටිනා දේවල් තියෙද්දි හොඳම දේ තියෙද්දි අපි කවුරු හරි හොඳයි කිව්වට පස්සේ නම් පිළිගන්නවා. ඒ වගේ මේ Tamanට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හුස්ම ගැන කොච්චර නොසලකා හරිනවද කියලා බලන්න. මේ හුස්මේ විචතර ගමනක් යන්න පුළුවන්කම තියෙද්දී අපි ඒක අමතක කරලා මැරෙන වෙලාව විතරක් කියනවා අනේ මේ චෙක් එක අස්සම් කරනකම් හුස්ම දෙකක් දෙන්න බැරිද? තා පොඩ්ඩක් ඉඳලා මේ පොතාට පුතාට බෙබූදලි ලියලා දෙනකම් එතකොට තමයි හුස්ම මතක් වෙන්නේ. එතකම හුස්මක් තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. මේ දේවල් මවන මේ හිතේ ඒ චපල ගතියට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පොහොර දානවා. ඒක ලෙවල ඒක කියන්නත් කැමති නැහැ, හෙලි කරන්න කැමති නැහැ. නමුත් කමඨාන් සුද්ධ වෙනවයි කියලා කියන්නේ ඒ තමන්ගේ තියෙන චපල ගතිය, වංචනික ගතිය, ෂට ගතිය, කෙලස් ඇති කරන ගතිය ප්‍රසිද්ධියම කියනවා බුද්ධ ශාසනය ගැන හිතලා. ඒකට කොච්චර විශ්වාසයක් තියෙන්න ඕන කියන කෙනා පිළිබඳව මේක වැරදියට පාවිච්චි කරන්නේ නැති බව තේරුම් ගන්න කොච්චර විශ්වාසයක් තියෙන්න ඕන ඕකටයි සද්ධාව කියලා කියන්නේ. ඒක කියනවා ඕකප්පන සද්ධාව කියලා මම මේ හෙලි කරන්නේ මේ උන්ගේ තියෙන කැත ගතිය අගේ කරන්න නෙවෙයි. මෙයා වහනකොට වැවෙනවා. ඒෂා මගේ තියෙන අඩුපාඩු කන්ටික මට හෙලි කර ගන්න පුළුවන් නම් බුදුරජාණන් සඳහන් කළ තියෙනවා තමන්ගේ අවිද්‍යාව දැන ගැනීම තමයි විද්‍යාව කියන්නේ කියලා. තමන්ගේ තකතිරුකම දැන ගැනීම තමයි එකම නුවණ. තමන්ගේ නොදැනුවත්කම දැන ගැනීම තමයි දැනුම කියලා කියන්නේ. මේ බාහිර දේවල් සහ අනිත් එක්කනා කියන දේවල් ඔක්කොම සකන් නැහැ. එහෙම නැත්නම් අතපල්ලේ වැටිච්චා. මේ අස්පනා අපිට සිදුවෙන දේ විකෘති කරලා හිතින්ම වාගත්ත දේ ඇත්ත කරලා පෙන්වන එක තමයි විඥානය කරන්නේ. ඒ නිසා විඥානයේ බුදුරජාණන් කියනවා හතරමං හන්දියේක ඇස් බැඳුම් පෙන්නන මැජික් පෙන්නන මායාකාරයක් වගේ කියලා. ඉතින් අපි මගේ හිත කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් රකින්නේ මොකද්ද? මේ මට සියලු සම්පත ලැබලා දෙන දෙය කියලා මේ හිත රකින්න හැදුවට ඒ හිත හොරෙක් හොරෙකුට කරන එහෙම නැත්නම් මේ හතුරෙක් හතුරෙකුට කරන දේවල් කරන හැබැයි වරදවල හිතාගත්ත හිත ඔය හිතෙමයි වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගන්නේ ඒකට අපිට පිරිස අවශ්‍යයි. වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගන්න තනියට බෑ. අපි පිරිසත් එක්ක සම්බන්ධකම් පවත්වන සම්බන්ධකම් පවත්වන හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ එයාගේ සහභාගීත්වයෙන් හෝ මට එන අවංක හැඟීමෙන් මම මේ දේ කරන්නේ මොනව වවා ගන්නද මොනව වඩා ගන්නද තණ්හාවද මානෙද ditthියද කාර්යයෙන් නතුරු කාගෙත් රැවටිල්ල මාරුව බල බලා දියට කැරකිල්ල පාරුව පදින තුර දියඹේ කැළඹිල්ල. සූර්ය උදා වෙන තෙක් පිනිබෑවිල්ල. පද හතර හරියට දාලා තේරුම් ගන්න උදේ ඉඳලා හැන්ද යනකම් මොකද්ද නටන නාඩගම. අපි මේ මොනවද කරන්න හදන්නේ? මේ කවුරු හරි එකෙක් රවට්ට ගන්නනේ මේ නටන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් අපේ තණ්හාවට, අපේ මානෙට, අපේ දීටට කවුරු රවට්ට ගන්න හදනවා. ඉතින් කවුරු රවටුනේ නැත්තම් එහෙම නැත්නම් කවුරුත් හිටියේ නැත්නම් අපි මේ හෙළුවෙන් ගේම ගෙනියන්නේ. මොනක්වත් ඇඳුම් නැතුව වගේ. විදුරු මාලිකාවක ඉඳලා ඇඳුම් මාරු කරා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනේ. උන්වහන්සේට පේනවනේ. හිටියානම් ආසියානුසේ ඥාණයෙන් පේනවා. ඒ වගේම බුදු වැහ පහළ කරගත්තට පස්සේ මේ හරි හැටියට දකින්න මිනිස්සු ලෝකේ ඉන්නවනේ. ඒ ඉදිරිපිට අපි කවුද? ඒ ඉදිරිපිට අපි මොනවද පෙන්වන්න හදන්නේ? නමුත් ඒ ඉදිරිපිට හරි අපේ අවංකකම අපේ නිහතමානිකම පෙන්වන පුදුමාකාර සාසනයක් මේකේ තියෙනවා. අපේ නිහතමානීකම අපේ තියෙන මේ ආරම්භක යෝගාවචරණ තියෙන නිහතමානීකම පෙන්නනවනම් අපි මේ බුදුන් ඉදිරිපිට නෙමේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ ඉදිරිපිට නෙමේ අපි මේ দমনය වෙන්නේ කාටවත් නෙවෙයිනේ. එහෙම දෙයක් අපිට ඇර වෙන ආගමකට කොහෙද තියෙන්නේ එහෙම සාක්ෂි වෙන දෙයක් එහෙම මේ වාංගු වෙන්න දෙයක් එහෙම කිසිම දෙයක් වෙන කිසිම ආගමක හරපද්ධතියක් නැහැ ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕන අපි ඉන්නේ මේ පාරේ ටිකෙන් ටිකෙන් යම් යම් වෙලාවට අපිට යම් යම් දේවල් පේන්න පටන් අර ගන්නවා. ඒ පේන දේවල් අපිට දිගට කරගෙන යන්න බැරි එක්කෝ සක්කාය දිට්ඨිය නිසා, එක්කෝ මාන්න නිසා, එක්කෝ තෘෂ්ණාව නිසා. ඉතින් මේ තුනම තමයි තේරුම් ගන්න ඕනේ. තේරුමට ගැටුමක් අවශ්‍යයි. ඒ ගැටුම හරහා එන පශ්චාත්තාවයක් එනවා. පශ්චාත්තාවේ වෙනුවට මේක හෙලිදරව්වක් කරගන්න පුළුවන් නම් ඒකට කියනවා සමාදන් වෙනවයි කියලා. එහෙම නැත්නම් එළඹ වාසය කරනවයි කියලා කියනවා. අන්න ඒ දෙයට අපක්ෂපාතීව උදව් කරන්න පුළුවන් චෛසිකයට තමයි අපි සතිය කියලා කියන්නේ. ශද්ධාව බොහෝ පක්ෂග්‍රාහී. වීර්ය බොහෝ පක්ෂග්‍රාහී. සමාධිය බොහෝ පක්ෂග්‍රාහී. ප්‍රඥාව බොහෝ පක්ෂග්‍රාහී. සතිය විතරක් අන්නේ පක්ෂග්‍රාහී ක්‍රම නැතුව මධ්‍යස්ත ගතියක් නැත්නම් නොසැලෙන ගතියක් පෙන්නනවා. ඒ නිසා අපට සතිය සාමාන්‍ය ජීවිතේ කවදාක සම්බන්ධ වෙන්නේ. සාමාන්‍ය ජීවිත අපිට සම්බන්ධ වෙන්නේ සද්ධාව, වීර්ය, සමාධි, ප්‍රඥා සම්බන්ධ වෙනවා. මොකද ඒවා චපල දේවල්. සත්‍ය කවදාකවත් චපන එක අනන්තයේ දක්වාම විහිදෙන දෙයක්. එනිසා ඒක කරගෙන කරගෙන යනකොට මේ ඇතුලේ තියෙන දේවල් තුවාලයක පැසවලා තැරව එළියට එන්න වගේ එහෙම නැත්නම් වමන විරේචන මාර්ගයෙන් බඩේ තියෙන කුණක් එළියට ඇදලා දානවා වගේ එළියට එන්න පටන් ගන්නවා. ඒ එළියට එන දේවල් එච්චර පිරිසුදු ලස්සන දේවල් නෙවෙයි. තැරව කියලා කියන්නේ ලස්සන දෙයක් නෙවෙයි. වඩ පාචනේ වුණා වමන විරේචන කෙරුවා කියලා ලස්සන දෙයක් එන්නේ නැහැ. නමුත් ඒ ජරාව ඇතුලේ තියාගෙන ඉන්නවට වැඩිය ඒක වමනේ කරන එක හොඳයි. එහෙම නැත්තම් තමයි පිළිකාද নানা ආකාර ලෙඩ එන්නේ මේක විරේචනය කරන්න දන්නේ නැති නිසා. ඒ නිසා භාවනා කරනකොට මම මතුවෙනකොට ඒ යෝගාවචරයාට ඒක හරි හැටියට තේරුම් ගන්න බැරි නම් එයා භාවනා වහාම නතර කරලා নানা ආකාර ක්‍රම වලට යනවා. හරියට ක්‍රමයේ දන්න කෙනා දැනගන්නවා මේ භාවනා නිසා තමයි මේ අපහසුතාව මතුවෙන්නේ. ලින්දට වැඩිච්ච එක අලින් කටෙම ගොඩ වෙන්න ඕනේ. ඒ නිසා මම මේක නැවත නැවත එන්න ඇරලා ඒ පිට වෙන දේවල් පිට වෙච්චාවයි ඉතුරු වෙන්නේ පිරිසිදු වෙච්ච එකක් විමුක්ඛ තත්වයක්. ඒ නිසා මේ විමුක්ඛය සාක්‍යයට තියාගෙන ඒ පිට වෙන දේවල් විරේචන වෙන දේවල් සාසනික අලංකාරයක් කරගන්නවා. අපි බොහෝම ආශාවෙන් කෙනෙකුට කියනවා මම මේ භූමියේ ඉඳලා මට මෙච්චරක් කෙලෙස් හලා ගන්න පුළුවන් වුණා කියලා. ඒක මේ භූමියට කරන ගෞරවයක්. යම් භූමියක වැඩි කෙලෙස් ප්‍රමාණයක් හලන්න පුළුවන් නම් ඒකට කියනවා සාරාණීය භූමියක් කියලා. ඒ නිසා මේ භූමිය අලංකාර වෙන්නේ අපි මේ මල් පැලන දුවාට සූඳුන් ඇල්ලුවාට නෙවෙයි වැඩි කෙලස් ප්‍රමාණයක් අතහැලා දාන්නේ. ඒ නිසා අපි මේ විමුක්ඛ තේරුම් අරගෙන ඉදිරියට යෑමේදී අපහසු කතියක් තේරෙනවා. නමුත් තව සමූහයක් එක කරනකොට පොඩි ජොලියක් තියෙනවා වහ වුණත් කට්ටිය එක්ක කනකොට ලේසියක් තියෙනවා. ටික ටිකනේ කණ්ඩ වෙන්නේ. බැනුම් අහනකොට උනත් කට්ටියකට වයින්කොට එක එකාට ෂේප් වෙලා ඉන්න පුළුවන් අරුණ්ඩ වෙන්න වට බැන්නේ නැහැ නේ කියලා ඉන්න පුළුවන්. අන්නේම ගතියක් තියෙනවා මේක.